හොඳයි අපි මේ වෙනකොට මේ විනාඩි 25 ඇතුළත කාර්ය දෙකක් නිම කරලා තිනවා. එකක තමයි අපි පිරිස වශයෙන් ඔක්කොම එළඹිය යුතු සම්මුති ටික එකක එළඹ ගත්තා. දෙක පිරිස උපෝසත අටාංග සීලේ පිහිටියා. දැන් මෙතන ඉන්නවා ඒ උපෝසත අටාංග සීලේ සමාදන් වෙච්ච ඇත්තෝ ඉන්නවා. දායක පිරිස ඉන්නවා. ඒ සියලුම දෙනා එකතු වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ පැයකමාරක විතර කාලයක් පැයක විතර කාලයක් ආරම්භ දවසේ ආරම්භක වැඩසටහන වශයෙන් ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්නයි. ඉතින් මෙතන මේ ලිඛිත ප්‍රශ්න වගේක් තියෙනවා අපිට සැකයි ගිය පාර රිට්‍රීට් එකට ලියලා දාපු ඉතුරු වෙච්ච ප්‍රශ්නද නැත්නම් අද දාපු ප්‍රශ්නද කියලා. අද එතකොට මේ කවුරු හරි මේකට ලියලා ප්‍රශ්න දැම්මද? ඒතකොට මේ අදේව වෙන්න ඉඩ තියෙනවා. ඔක්කොම. ආ හරි. එහෙමනම් මම පුරුදු විදිහට හැමදාම කරන විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අර ගන්නවා. ඒ අතරමැද කාට හරි කියනවනම් ප්‍රශ්න පිළිබඳව මොනවාරි අවස්ථාවට පිළිසෙට ගැලපෙන ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම සාදර වෙනවා. නමුත් ආරම්භයේ පිණිස මම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල 11 ආකාරයට මෙනෙහි කරන අයට පැහැදිලි කරන්න. මම පොරොන්දු වෙනවා ධර්ම දේශනා අතරවැද්දේදී අවස්ථාව වෙනකොට මම මේක ධර්ම දේශනාවට එකතු කරන්නම් ඈ. මේක ගොඩාක් වාතාවරණවල මම කියලා තියෙනවා. මේ පාරත් අපි ධර්ම දේශනාව පවත්වන ධර්ම දේශනා වලියේ ඒක තැනකදී අපිට මේක අවස්ථාව වෙනවා මම මේක එකතු කරනවා එතකොට ඒක ධර්ම දේශනාවට. එතකොට ගරු ස්වාමීන් වහන්සේ විකාල භෝජනහා ජාත රූපයන් ශිල්පද රැක ගන්න ආයුරු විස්තර පහදා දෙන්න. ඒ කියන්නේ අපි මේ සමාදන් වෙච්ච ශිල්පදවල විකාල භෝජනේ ඊට පස්සේ ජාත රූප රැතන ශිල්පද රැක ගන්න ආයුරු පහදා පහදා දෙන්න කියලා. ඉතින් මේකෙදී මේ පිටිස මුදලෙන් ජාත රූප රැච කියලා කියන්නේ රත්තරන් රිදී හෝ ඒ වෙනුවට අච්චු ගහන ලද මුදල් හෝ සංකේත තමන ලද ලෝහ කාසි පාවිච්චි කිරීම දසසිල් රකින්න කරාට කැප නැහැ. ඒ නිසා අපි මෙතන ආපෝසත අටංග සීලය සමාදන් කරේ. මෙතනින් ආයත මුදල් ළඟ තිබ්බට පරිහරණය කරාට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ශික්ෂාපදයේ අහන්නේ ਸਰුවචන දේශනාවේ සඳහන් කරලා තියෙනවා මුදල් පරිහරණය කරනවා නම් කාම භෝගේ පරිහරණය කිරීම හා සමානයි කියලා. මුදල් තියෙන කෙනාට ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මුදල් පරිහරණය කරනවා කියන එක ජාතක රූප නැත්නම් සාදී තබ්බන් පරියේෂී තබ්බන් කියලා කියනවා. අතර ගන්නත් එපා කවුරුත් දුන්නට පිළිගන්නත් එපා පරිේෂණ කරන්නත් එපා. ඒක හොයා යාම සඳහා මට මේක ලැබේවා කියලා පරිේෂණ කරන්නත් එපා. එතකොට තමයි අපි අනුන් තම්බල දෙන බතක් කාලා ජීවත් වෙන යෝගාවචරය බවට පත් වෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා මේ සීළු දිනාටම දවසක ඒ ජාත රූප රජිත ශික්ෂාපදේ සමාදන් වෙලා දස සිල් වෙලා කවුරු හරි දෙන බතක් කාලා තම්බලා දෙන බතක් කාලා පැවිදි වෙලා භාවනා කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා දැනට අට සිල් වල ඉන්නේ ඒක නිසා පාවිච්චි කරාට කමන්නේ. අපි නිස්සාරණ වනේ සාමාන්‍යයෙන් දසිල් සමාදන් කරවන්නේ. මොකද හේතුව එන්න. ඒක සමාදන් වෙනම නම් ඒක දිගටම අතහැරලා දාන්න. වරින් වර කරන්නේ නැතුව ඒ නිසා අටසිල් සමය සමාදන් කරවන්නේ. එතකොට මේකෙන් අදහස් කරන්නේ රන් රිදී මුණුමැටි මුතුමැණික් හෝ ඒ වෙනුවට රජ්ජුරුව ගහලා සීල් ගහලා දෙන කාසියෝ නෝට්ටු තියෙනවනම් ඒව පරිහරණයෙන් තොරයි. පරිහරණය විතරක් නෙවෙයි කවුරු හරි පූජා කෙරුවොත් තමයි ළඟ තියෙද්දී ආ හොඳයි ඔහම තියලා යන්න කිව්වොත් පිළිගැනීමකට වැටෙනවා. එහෙම නැත්නම් ඒ සඳහා පරිශන කෙරුවොත් පරිශන ගැන සොයා යාම කෙරුවොත් වෙනවා. නමුත් මේ පසු කාලීන අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ වගේ විහාර කර්මාන්තයක් වෙනුවෙන් සාංගික කරලා කවුරුර පිළිගන්නවනම් අවසරයි ස්වාමීන් වහන්සේ මේක නව කර්මාන්ත සඳහා කියලා. එතකොට කියන්න පුළුවන් අන්න අවල් තැන අපේ කන්තෝරුව තියෙනවා අවල් තැන තියෙනවා ගිහිලා කරගන්න කියලා. නෑ මම මේ ටික තියලා යනවා ස්වාමීන් වහන්සේ එහෙනම් මේ මහත්ය ආපුවම බාර දීලා කරන්න කිව්වොත් ඒක පුද්ගලික පිළිගැනීමකට වැටෙන්නේ නෑ. ඒව නව කර්මාන්ත සඳහා යන්නේ. හැබැයි ඒ වයින් අරිබුවක්ක පාවිච්චි කරන්න තාන. පුද්ගලික පාවිච්චිට ගන්න බෑ. ගත්තොත් ඒක ඇත්තටම මේ බාරදුලා රටහගෙනීමක් වෙනවා. Taman අතට දෙනවා නම් ඔබ වහන්සේගේ පාවිච්චි සඳහා කෙලින්ම ප්‍රතික්ෂේප කරන එකයි තියෙන්නේ අපිට මුදල කැප නැහැ. අපිට තියෙන්නේ තඹලා ජීව වතක් සහ හොදලා ජීව ඇඳ සකස් කළ ජීව සිවුරක් කවුරු හරි සකස් කරපු සේනාසනයක් පිළිගන්න පුළුවන්. නැතුව කරන්න බෑ. එතකොට විකාල භෝජනය කියලා තියෙන්නේ කාල විකාල දෙක අපි තේරුම් අරගන්න ඕනේ. කාලය කියලා සඳහන් කරන සරුවචනංශයේ ආහාර සම්බන්ධව උදේ අරුණේ නැගපු තැන ඉඳලා මධ්‍යහ්නය දක්වා. අරුණ කියලා කියන්නේ මත දෙකක් තියෙනවා. ඉර නගින්න ඉස්සෙල්ලා ආකාශේ රඹහා වෙන වෙලාවේ අරුණුවන් වෙන වෙලාව කියලාත් අදහසක් තියෙනවා. සුදු පාට වෙන එක කියන අදහසකුත් තියෙනවා. අරුණුවන් වෙනව නම් අරුණ කියන වචනෙත් එක්ක ගැලපෙනවා. ඒක නිකන් රඹහාවේ ආස රඹ රඹ රඹවන් පාට එන එක. ඊට පස්සේ විනාඩි 30කට පස්සේ සුදු පාට එනවා. ඊටත් පස්සේ විනාඩි 30කට පස්සමයි සූර්යයා යන්තම් ඉස්සිලා ඉන්නේ. ඒකෙදී නාවිකයන්ට එක අරුණක් තියෙනවා. බෞද්ධයෝ භික්ෂුන් වහන්සේලාට එක අරුණක් තියෙනවා. නක්ෂත්‍ර කාණ්ඩ වෙන අරුණක් තියෙනවා. ඒ නිසා නැකතක් උදේ මේ මේ අපි කියන මේ ලිත ගත්තොත් ඒ ලිතේ බලන්න ඕනේ නාවික අරුණද, නක්ෂත්‍ර අරුණද නැත්නම් අපේ ශාසනයේ අරුණද කියලා. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් වර්ගයක් තියෙනවා. එතන ඉඳලා මධ්‍යහනේ දක්වා මධ්‍යහනේ කියලා කියන්නේ අපි දවල් 12යි කියලා කිව්වට ඒ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වරින් වර වරින් වර ප්‍රකාශයටපත් කරන එක සාමාන්‍ය අවුරුදු 100කට විතර වගේ එකවර කැලෙන්ඩරේ නිකුත් කරනවා කලාතුරකින් පොඩි පොඩි වෙනස්කම් වෙනවා මධ්‍යහන්‍යයත් මේ දවස්වල 12 පැනලා තියෙන්නේ October November September October November වල 12ට කලින් තියෙන්නේ ඒක වෙනස් වෙන සුළු නමුත් අපි සම්මුතියක් වශයෙන් 12 කියලා තියාගෙන හිටියට මේ මධ්‍යහන්නේ ඉඳලා අරුණ දක්වා අතර මැද කාලේ මේ කාලයේදී ඇත්තට ਸਰුවචනාංශගේ ඉගැන්වීම අනුව ඕදන කුම්මාස මච්චු මංශ බත් හාල් තඹලා ගත්ත බත් බැදි හාලේ බත් මස් මාංශ වගේ දේවල් ප්‍රධාන ආහාර විදිහට ගෑනවා. ඒව ගන්න පුළුවන් මේ කාලය ඇතුළත විතරයි. අනිකොත් හපා කන වළඳන ආහාර අපි කියන මේ කබලින්කාර ආහාර වැටෙන්නේ ওই කාලය ඇතුළත විතරයි. හවස් වරුවේ 12න් පස්සේ විකාලයට වැටෙනවා විකාලෙදී අපිට ගිලම්පස ටොනික් කියන එක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරලා කියනවා මෙහිදී අපිට කියලා තියෙන්නේ මේ ගිලම්පසත් ලයිස්තුවක් තියෙනවා අෂ්ටපාන තමයි සම්මත ගිලම්පස දැන් ඉතින් ඒක එහෙමම කරන්නේ නැහැ බුද්ධ පූජාවට වගේ තමයි හදන්නේ පළතුරු යුෂ තේ කොළ තේ බුරුමේ නම් තේ පාවිච්චි කරන්නේ නැහැ ලංකාවේ පාවිච්චි කරනවා ඒව ගිලම්පසට ඒව විකාලයට ගන්න පුළුවන් එතකොට ඒව උදේ ගත්තට ප්‍රශ්නකුත් නැහැ ඊට පස්සේ බඩේ දැවිලි අමාරු තියෙන අයට ගිතෙල් බටර් මී පැණි සහ හකුරු කලවම් කරලා චතුමදුර හදනවා. ඒකට ගැනෙන දේවල් හෝ කලවම් කරලා ගන්න චතුමදුර 12න් පස්සේ වැළඳුවාට කමයි. හැබැයි ඒක මේ හේතුවක් සහිතව. බඩ දැවිලක් කොහොම හරි තියෙනවා නම් ගන්නවා. ඒකම හරි බරයි. දැම්මට පස්සේ අමාරුයි. ඒක එන්නේ අර බඩ දැවිල්ල තියෙනකොට උණුතරත් එක්ක ගන්නවා. ඒ ටික තමයි සාමාන්‍ය විකාල භෝජන පිණිස ශික්ෂාපදේ මේ වගේ වෙලාවට මතක් කරලා දෙන්න තියෙන හැබැයි මේක ගොඩක් විස්තරයි. ඉතින් මේ විස්තර වශයෙන් කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව විදර්ශනා වශයෙන් කරගෙන යමි. මීට අමතරව සමත භාවනාවත් අවශ්‍ය වේද? ඉතින් මේක මම දන්නවා මට තේරෙන්නේ පටලවාගෙන තියෙන මේ ආනාපාන සති විදර්ශනා කරන යනවා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ආනාපාන සති කියලා එකක් නම් තියෙනවා. ඔක විදර්ශනා කරන්නේ කොහොමද? සමත කරන්නේ කොහොමද කියන එක එයා තීන්දු කරයි. ඒ නිසා ආනාපාන සතිය කරගෙන යනවා වරදින්නේ නැහැ. මේක සමත කරන්න ඕනේ, විපස්සනා කරන්න ඕනේ කියලා එහෙම කලබල වෙන්න යන්න එපා. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා මම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට මගේ පාදයේ ඇඟිලි වලින් වේදනාවක් දැනෙනවා. ඒ කෙසේවත් ගණන් නොගෙන භාවනාවේ මූලික හුස්ම රැල්ලට යොමු කිරීමට නොහැකිය. පාද දෙකේ මේ පාවතී වම් පාදයේ ඊතා ඉහළටම එම වේදනාව දැනෙමින් අඩුවෙමින් නැවත නැවත ඇතිවේ. මේ අවස්ථාවේදී ඉරියව් වෙනස් කිරීම සුදුසුද? ඉරියව් වෙනස් කළත් ඒ ඉරියව්වේ ඉරියව්වෙන් වේදනාව දැනෙන මට උපදේශයක් දුනොත් මැනවි. ඉතින් ඒ කියන්නේ මේ ඉඳ ගන්න වෙලාවෙ ඉඳලම කකුල් දෙකේ ආනාපානට හිත යොදා ගන්න බැරුවම කකුල් දෙකේ හිත වේදනාව එනවනම් ආනාපාන සත්‍ය වගේ එකට හිත යොදන්න එපා. අපි කියන්නේ මම අර පත්‍රිකාවකුත් හදලා තිබුණා ආනාපාන සති භාවනා කියන්නේ ආනාපාන භාවනට යෙදෙන්නේ අපි නිකන් ඉස්සලාම් කරන් නිකන් වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොදනවා. ඒ කිය එතකොට වේදනාව නම් දැනෙන්නේ ආනාපාන හිත දාන්න යන්න එපා. එතකොට පටලවෙනවා. ආයේ වේදනාව දිහා බලනින්. ඒක තියෙද්දි ආනාපාන දාන්න කියොත් තමයි අරක තල්ලු කරන්න වෙනවා ආනාපාන එතකොට දක් ප්‍රකට ප්‍රබල නැහැ. ඒ තියෙද්දි මේ කකුල වේදනාව තියෙද්දි කරන්න බෑ. ඒ නිසා පටන් ගන්න වෙලාවෙ ඉඳලම වේදනාව තියෙනවනම් මේ ආනාපානට යන්න එපා. වේදනාවට නම් හිත ඇදිලා යන්නේ වේදනාව දිගේ තමයි යන්න තියෙන්නේ. වේදනාවක් නැතුව සමනයක් තුලින් විවේකයක් ස්පාසුවක් තුලින් ආනාපානෙ මතු වුණොත් විතරයි ආනාපානට යන්නේ. ඒ නිසා මේ යොදලා තියෙන යදවම වචන ටික ගැළපිලා නෙවෙයි ආනාපාන සති භාවනාවේ යෙදෙන විට මගේ පාදයේ ඇඟිලි වලින් වේදනාව දැනෙනවා. ඉතින් ඒ කියන්නේ ආනාපාන සතිය ටිකක් වෙලා භාවනා කරලා කකුල වේදනාව එනවද? එහෙම නැත්නම් වේදනාව තියේදී ආනාපානට හිත යොදන්න පුළුවන්ද කියන එක මට පැහැදිලි නෑ. ප්‍රශ්නේ පැහැදිලි මදි. මට තේරෙන විදිහට මේ පටන් ගන්න දැනලා වේදනාව එනවනම් ආනාපානට හිත යොදන්න යන්න එපා. එතකොට වෙන්නේ ප්‍රකට තැනින් පටන් ගත්තා කියන එක නෙවෙයි. කවුරුට කැමති නම් මේ ප්‍රශ්නේ තව පිස්සුදු කරලා උත්තර දෙන්න මම කැමතියි තව ඉදිරියට යන්න. මොකද මේ ලියලා තියෙන එකෙන් නම් ඔయిత වැඩිය ඉස්සරහට යන්න බෑ. භාවනාදී එක්තරා අවස්ථාවක කරන දෙයක් නැහැ කරන දෙයක් බලා ඉන්න කියා ඔබ වහන්සේ දේශනාව සඳහන් වෙනවා මේ තවදුරටත් පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. මේක ඉතින් එතෙන්ද ගියේ එක්කනට පැහැදිලි කරලා දෙනවා මිස ඊට ඉස්සලා කියන්න ගියොත් එහෙම මේ ළමයා ඉපදෙන්න ඉස්සලා කේන්දරය හැදුවා වෙනවා. බබා හම්බුනාට පස්සේ කේන්දරය බලමු. ඒ නිසා කාට හරි භාවනාවේ තොරතුරු මට කියන්නේ එතකොට මම කියන මෙතනින් එහාට කෙල්ලෙද්ද කොල්ලෙද්ද කියලා බලලා නිල් පාටද ක්‍රෝස පාටද කියලා හොයාගත්තා. හම්බෙන්නේ ඉස්සර නිල් පාටේම අරගෙන තිබ්බොත් කෙල්ලෙක් හම්බ වුණොත් වැඩේ අපරාධ. ඉතින් පොඩ්ඩක් යන්න පාමසිට කියලා තියෙන්නේ මේවා වෙන් කරලා තියන්න නිල් එකයි ක්‍රෝස පාට එකයි හම්බෙච්ච දවසේ කියලා අරගන්නවා මිසක කල්ැතු අරගෙන තිබ්බොත් දෙකම ගන්න වෙනවා. ඒ නිසා මේකට එනකොට කමඨාන් සුද්ධ කරනකොට මට කියන්නේ නැත්නම් භාවනාවේ තියෙන දැනට ඉන්න තැන කියන්නේ එතකොට මම කියන්නම් මෙහෙමයි කරන්න ඕන කියලා. නැතුව தත්ත්වෙත් කියලා කාලේ විසරත් කියන්න ගත්තොත් ඕව කල්පනා කරන්න පටන් ගන්න වාඩි වෙලා. එතකොට ඒක මේ සෞඛ්‍ය සම්පන්න වෙන්නේ. මේක 11 ආකාරය පිළිබඳව. ඉතින් මේ මේ ප්‍රශ්න මේ ලියපු කට්ටිය මේ ඉස්සරහට තමන්ගේ කට උත්තර දීලා ඉදිරියට යන්න කැමති නම් මම සාදරයි. එහෙම නැත්නම් වෙන අනිකුත් සභාවට අවස්ථාවට ප්‍රශ්න තියෙනවා නම් අපිට ඒකටත් තව වෙලා තියෙනවා මේ 11 ආකාරයේ මම වගේ බලා ගන්න දේශනය කරන අතරතුර දේශනාවටම සම්බන්ධ කරගන්න. ඉතින් මේ දායක පිරිසේ ඉන්නවා මේ පිරිසේ ඉන්නවා ඒ නිසා තියෙනවා නම් මේ වෙලාවේ සුදුසුයි කියලා ප්‍රශ්න ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී විශේෂ කුමුපේ මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සක්මන් භාවනාව කියලා මොකක්ද අදහස් කරන්නේ? නැත්නම් ප්‍රශ්නේ මුලදී තියෙන සක්මන් භාවනාව කියන එකෙන් තමන් අදහස් කරන්නේ මොකක්ද? ඔය ලංකල කතා කරා. ස්වාමීන් වහන්සේ අපි දැන් මේ සක්මන් භාවනාව අර වම දකුණ කියලා කරන්න කියනවනේ. ඒ වාගේ දෙස් කුණුපියක් මෙනෙහි කර කර කරන්න පුළුවන්ද කියලා මම අහනවා. මම අහන්නේ මොකද්ද සක්මන වශයෙන් ඔය කීවිච් වශයෙන් වම දකුණු වශයෙන් මෙනෙහි කරනවා කියන එකනේ. ඒක තව ටිකක් විස්තර කරන්න බෑනේ මොකද්ද සක්මනේ තමන් කරන්නේ කියලා. ඔය ඉස්සලා කියපු ටිකම තව ටිකක් විස්තර කරනවා. දැන් තමන් සක්මන් කරනවා කියලා මොකද කරන්නේ? මම ඉස්තරේ වම දකුණ මෙනෙහි කරන එක තමයි කරේ. ඔව්. ඉතින් ඒ නිකන් ඒ විදිහට මේ දෙතිස් කුණුපයක් මෙනෙහි කර කර ඒකට සක්මන කියන්න බෑනේ එතකොට. දැන් සක්මන් භාවනාවට උපදේශ පන්තියක් තියෙනවා. ඒ උපදේශ පන්තියේදී ඒ ඒ භාණ්ඩ ඒ වාණ්ඩ ඒ භාජනට ඒ දේ දාවක් කරනවා මිසක් තව භාජකයක් කරුවොත් එහෙම කලවම් වෙනවා. මට ඉතින් ප්‍රශ්නේ ඇසිය යුතු ක්‍රමයක් තියෙන එන්න ඕනේ ඒක නිසා අපි දෙන්නා ටිකක් වෙලා කතා කරුවොත් ওই ප්‍රශ්නේ මතුවෙලා එයි. දැන් සක්මන් කරනකොට වමේ දකුණ හිත පීටන්න තියෙයි. ඒකේ මේ ඒතකොට දෙතිස් කුණපේ දානවා කියන එකෙන් ඇයි එහෙම කරන්නේ? ඒක ඉබේ මතුවෙන නිසාද නැත්නම් දෙතිස් කුණපේ වැඩි ආනිසංශ තියෙන නිසාද නැත්නම් Tamanට මට හිතෙනවා ස්වාමීන් වහන්සේ වැඩි ආනිසංශ තියෙනවා ඇති කියලා. ඒකයි අහන්න ඕනේ නේද? ස්වාමීන් වහන්සේ මේ සක්මන් කරන බණ්ඩියම් පාළුයි පාළුයි වගේ ඒකට දෙතිස් කුණි කෙරුවට බවන්නේ නැද්ද කියලා. කරන්නේ කොහොමද කියලා වුණාට මම සාක්ෂි වෙන්නේ නැහැ. මොකද මම පැහැදිලිවම කියලා තිනවා සක්මන් භාවනාවේ කළ යුත්ත. මේ පෑදිතියට බොරදිය දාගන්න අපි හරි දක්ෂයි. පෑදිතිය ගන්නකොට අපිට කලවම් කරන්න ඕනේ. ඒකට බොරදිය දැම්මට පස්සේ ආයෙගෙන බොර වෙලයි. එදා සක්මන් කරන වෙලාවේ සක්මන් කරා. මතු සමහර වෙනකොට වෙනවා ප්‍රශ්න මේ විදියට නැග්ගොත් මට උත්තර දෙන්න වෙනවා මම සක්මන් කරලා හොඳට පය තියාගෙන යනකොට ඉබේම දෙතිස් කුණුඹ සීවෙන්න පටන් ගන්නවා ඒක වෙන ඒකට සක්මන නෙවෙයි සක්මන් කරලා යනකොට සමහරට ආනාපාන ඉබේ ඉබේම එනවා ආනාපානෙට හිත යනවා සමහරට දෙතිස් කුණ පේනවා සමහරුන්ට මේ මේ ශරීරය කියලා කියන්නේ රූකඩයක් නිකන් මේ මැරිච්ච මලකුණක් ඇටසැකිලි ටිකක් ඇවිදිනවා වගේ ඔය නවසීවතිකේ ලක්ෂණ පහළ වෙනවා. ඒවා ඉතින් අර පෙර කරපු භාවනාවල දේවල්. ඒක මතුවෙනවා නම් ඒක තව දියුණු කරන්න සක්මනේමයි ඉන්න ඕන. තමන් දිකට වම දකුණ වශයෙන්මයි යන්නේ. යනකොට අරක මතු වෙවි මතු වෙවි මතු වෙවි එනවා. සක්මනත කළ මේක කරපු ගමන් දෙකම නැහැ. සක්මනත් නැහැ මේකත් නැහැ. ඒ නිසා මේ ගති ලකුණන පහළ වෙනවා නම් අපි භාවනා කරනකොට මේකේ තියෙන අසුබේ මේකේ තියෙන දෙතිස් කුණප මතුලෙනවනේ ඒක මතු වෙන්න ඕනේ නම් දිනු කරන්න ඕන නම් සක්මණේම පියවර තියන්න. කියොන තියොන අරක නිසිනින්ද ඔහේ මතු වෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට වම දකුණ කියන එක වෙනුවට ආය දෙතිස් කුණොම් මෙනේ කරන්න පටන් අරගත්තොත් පටලයි. ඒක අරක හොඳ. වම දකුණ කියමින් ඒ ඒ විදිහටම අරක වෙන්න අරින්න ඕන. ඔව් ඔව් ඔව්. එහෙම වෙනකොට ඒක සමහරවල සමහර දැන් පෙර කරපු අපි කියනවා නම් මේ පෙර පෙර කරපු භාවනා ಗುಣ තියෙන ආනිසංශ තියෙන කෙනෙකුට කොච්චර බැලුවක්වත් මේ ඇඟේ පේන්නේ මාසුබ ලක්ෂණමයි. කුණප ලකුණුමයි දිටිස් කුණප හැබැයි භාවනාව යනවා ආනාපාන යන ගමන් මේක ඔහේ වෙන්න පටන් ගන්නවා ඒක හොඳයි හැබැයි ඒ නිසා ආනාපානේ බහත බල මේක ඉස්සරහට ගත්ත ගමන් පටලයි ඒක ඒක එන්නකම්ම ඒක විහිම්ම කඩාගෙන එන්නකම්ම Taman කියන්නේ මම මේකට මකට බැස්සේ ආනාපාන දිගේ සමා වෙන්න සක්මන දිගේ මම කරන හැකියාවක් හැකි වෙලාවක පුළුවන් තරම් මෙහෙවන්නේ සක්මනටමයි කියලා යන්න යන්න අරක ඉස්සෙන්න ගන්න. ඒක වළක්වන්න එපා. එහෙම මතුවෙනවනේ ඒක වළක්වන්න එපා. හැබැයි මේක වෙනුවට ඒකේ පවර ගන්න යන්නත් එපා. එතකොට වෙන්නේ පැටලෙයි. අපිට සත්‍ය වාර්තා වෙන එකට ලොකු ඉල්ලීමක් තියෙනවා. වෙලා කරගෙන යනකොට සමාධිගතයක් වගේ පර්යන්කිට ඉඳගන්න හිතෙනවා. ඒතර සමාධි භාවනා නව සක්මන් භාවනා නවතර කළා පර්යන්කිට ගියත් කමන්නේ නැහැ. ඒකෙදී සමහරෙකුට මේ සක්මන් කරගෙන ඉඳද්දී සමාධියට එනවා සමහරුන්ට නිදිමත එනවා සමහරුන්ට හිත ඇවිස්සෙන ගතිය එනවා නමුත් ඒ ආපු පළියටම පරියංගට යන්නේ නැතුව තමයි තේරෙනවා නම් මේ හොඳටම නිකන් කාන්දම් ඇදලා වගේ කාන්දම් ගතියක් වගේ සක්මනට යන්න හිතෙනවනම් ආපු පළියට යන්නේ නැතුව සාමාන්‍ය සක්මන කෙලවර තියෙන ආසනේ විනාඩියක් විතර වාඩි වෙලා ඉඳී කියන. අරක කඩන්න. එනේ සමාධිය කඩන්න වගේ නිකන්. ඒත් එනවනම් නම් දන්නවනේ එතකොට වඩනවා ඒත් ටිකක් ආයෙ සක්මන් කරලා ඉවර වෙලා දෙවෙනි සැරේටත් බලනවා මේක නිකන් මේ සක්මන කරන්න බැරුව කරන ප්‍රයෝගයක්ද ප්‍රෝඩාවක්ද නැත්නම් ඇත්ත සමාධියක්ද කියලා දෙවෙනි සැරේටත් එනවනම් කියලා වාඩි වුණොත් හොඳ හයියයි සමහර වෙලාවට නිදිමත එනවා විනාඩි 35ක් විතර කරගෙන යනකොට නිදිමත එනවා නිදිමත එනකොටත් සක්මණේ කෙලින් යආගන්න බැරිනවා එහාට දෙනවා මෙහාට දෙනවා නිකන් වීසි කරන්න ගන්න. එතකොටත් කරන්න තියෙන සාමාන්‍යයෙන් ඇත්තට මෙහි අපිට කරගන්න බැරි වුණා. සක්මන් මළුවේ කෙළවරේ තියෙන උන ගල් ආසනයක්. ඒ ගල්ලාසනේ මෙතන එකක් ගෙනත් දැම්මා අරගොල්ල ගල්ලාසනේ වාඩි වෙනවා වාඩිලා බලනවා මේ නිදිමත නිකන් මේ කරාරින්ද කට්ටිපනින්ද හිතුවක්කාරකමට එන එකක්ද නැත්නම් ඇත්ත නිදිමතද කියලා එහෙම වුණත් විනාඩියක් දැකලා ඉඳලිවලා සක්මන් කරන්න කියන. ඒ වගේ ආපු පළියටම දෙන්නේ නැතුව ඒක උඩ උරගාලා බලන්න ඕනේ මේක ඇත්තමද කියලා. එහෙම වුණොත් ගියාට කමක් නැහැ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ ආදුනිකයෙකුට නම් පැයක් සක්මන පැරියක් පරියන්ක. පැයක් සක්මන පැයක් පරියන්ක කරනවා. නමුත් ටිකක් කල යෝගාවචරය පුරුදු වෙනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ප්‍රසස්ත සක්මන මට මෙච්චර ඇති කියලා. ආධුනික කාලේ පැයක් හිටියට පහු වෙනකොට ඒක අඩු වැඩි වෙන්න ඉඩ තියෙනවා. සමහරු පැය 3 සමහරු පැය 6 කෙලින්ම සක්මනම ගන්න. හිතා ගන්න බෑ. තව සමහර ඉන්නවා සක්මන්ට ගිහිලා පැයක් සක්මන් කරලා හිටගෙන හිටගෙන භාවනා කරන පැය දෙකක් විතර. මට මතකයි අපි අඹුලාවේ කරනකොට මේ මාත්‍යා හිටගෙන කරනවා. ඉතින් ඇහුවා ඇයි ස්වාමීන් වහන්සේ මේ හිටගෙන කරන භාවනාව කියලා දෙන්නේ නැත්තේ කියලා. ආධුනිකයට අපි කියලා දෙන්නේ සාමාන්‍යයෙන් ඉඳගෙනයි පරියන්ක සක්මනයි විතරයි. මොහොත් පුරුදු කරන පුරුදු කරන යනකොට හිටගෙන කරන භාවනාව සහ නිදාගෙන කරන භාවනාව පුරුදු කරන්න පුළුවන්. ඒතකොට සක්මන සහ පරියන්ක දෙන කාලය ප්‍රයෝජනෙයි සලකලා අඩු වැඩි කරවුවට කමක් නැහැ. ඉතින් ඒක ඒක ගිය පාර මේකෙදි මතුවුණා මේ රිට්‍රීට් එකේදී ප්‍රශ්නයක්. සමහරෙකුට පරියන්කේ විතරක් සක්මනේ තන පරියන්කේ වුණත් පැයමදි. ඒගොල්ලෝ අනිත් ඔක්කොම නැගිටලා ගියා දිගට ඉන්නවා. ඉතින් මේ දිගට ඉන්නකොට පැහැදිලිව මේ ඩෝමෙට්‍රිස් වලට ගිහිල්ලා කට්ටිය කතාව පටන් ගන්නවා. ඒගොල්ලෝ නැගිටලානේ. ඉතින් එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ මේ ඒ අනික් කට්ටියගේ සද්ද ප්‍රශ්නයක් නැහැ. මේ මෙතන මේ නැගිටලා යනකොටම සලුගසා දාන සද්දෙම දඩබඩ දඩබඩ සද්දේ. එළියට ගියාට පස්සේ ආයේ දිගට කතා කරන්න පටන් ගන්නවා මේ පොදු ශාලාවල ඉන්න ඉන්න හැටි. ඉතින් ඒක නිසා අපි මතක තියාගෙන ඉන්න ඕනේ එළියට ගියත් තමයි නිස්සද්දව කටයුතු කරන්න. එතකොට අර කෙනෙකුට අවශ්‍ය නම් වෙනදට වැඩි ටිකක් පරියන්ක කරන්න, වෙනදට වැඩි සක්මන් කරන්න. අපි ඒකට ඉඩ දෙන විදිහට අපෙන් තවත් භවනා කරන කෙනෙකුට බාධා නොවන විදිහට යෙදෙන එකයි අපි කරන්නේ. මේ අර ඉස්සල සංවිධානය ගැන කියනකොට මට මතක නැතුණා අපේ කන්තෝරුවේ තියලා තියෙනවා ප්‍රථම ආධාර පෙට්ටියක්. දමින්ද මහත්තයා පොරොන්දු වෙලා තිබුණා එයා ඒ ප්‍රථම ආධාර අවශ්‍යතාවයක් තියෙනවා නම් උදව් කරන්න කියලා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා බලන්න ප්‍රථම ආධාර පෙට්ටිය අවශ්‍ය උපකරණ තියෙනවද කියලා. උඩ තියෙනවා අපි ගාව. ඒ නිසා ඒකට අවශ්‍ය මූලික ටික තියෙන බවට වග බලා ගන්නට නැත්නම් ගෙන්න ගන්න ඕනේ. උඩ මේ ළඟදිත් කට්ටියක් ගෙනලා මට පූජා කරපුවා තියෙනවා. ඒ නිසා ප්‍රථම ආධාර පෙට්ටියේ පෙට්ටිය ගොඩාක් දේවල් දාන්න එපා. අත්‍යවශ්‍ය අයිටම් හතරක් පහක් තියෙන ඒවා තියෙනවා කියලා බලා ගන්න. එතකොට කාට හරි මේ අවශ්‍යතාවයක් වුණොත් කන්තෝරුවේ තියෙන ප්‍රථම ආධාර පෙට්ටිය දමින්ද මහත්තයා පොරොන්දු වෙලා තියෙනවා අවශ්‍ය වුණොත් උදව් කරන්නම් කියලා පුංචි පුංචි තුවාල වලට හරදරයක් වුණොත් පැන්ඩෝලාට මිනන් ඇති අවශ්‍ය වුණොත් ඉල්ල ගන්න. මුලින් ඉඳලා කියන්න ඕන. මුලින් ඉඳලා කියන්න ඕන. සංකල්ලා කියන්න. සංස්කාරයෙන් සලකා බලන කියන්නේ සකස් වීමකදී කාමතණ්හා වලතණ්හා විභවතණ්හා කියන සලකා බලනකොට කාමතණ්හාවක් ඇතිවෙන විට ඒ ඒ අන්ඩෝම දකින්නකොට වලතණ්හාවත් ප්‍රතිදෝමනය වලතණ්හාවත් කියන ලෝක ප්‍රතිලෝක ගැනීම වෙන්නේ ඒ තුන සකස් වෙන්නේ සංස්කාර සිතිවිලි සමග. මොකක්ද අනුලෝම ප්‍රතිලෝම කියන එකෙන් අදහස් කරන්නේ? ඔක ලංකල කතා කරනවා. තවත් ලං කරන්න. අසකරණාසීදී හරි ඒ පංචීවයන්ගේ යම් කිසි ක්‍රියාවක් සංස්කාර සිදු වෙන විට ඒ තවදුරටත් පැවැත්මේ ඒකේ අනුලෝම ඇති වෙන විට අනුලෝම කියන වචනේ ඕක නෙමෙයි අර්ථය. ඒක නිසා මොක මොන අර්ථයෙන්ද අනුලෝම කියලා කියන්නේ? ඒ කියන්නේ තව තවත් ජෙනුම්ස් ආදිකට මෝරනවා. මෝරනවා. ඔව්. තුලම සික්කට භවතනිකා ඒ ප්‍රතිලෝම ඒ කියන්නේ ඊට විරුද්ධව ක්‍රියා කරන සිත් අවස්ථාවේදී ප්‍රතිලෝම සත්‍යයේ එහෙම විය යුතු නෑ. ඇත්තටම මේ බටහිර ලෝකේ මානසික විද්‍යාවේදී ඒගොල්ලෝ විස්තර කරනවා මුළු ලෝකෙම අපි ඕනම කෙනෙක් හැසිරෙන්නේ වෙන මොනවාකටත් නෙමෙයි කාමයටමයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ක්‍රමයේ තිබුණේ ලිංගිකත්වයේ තමයි. මේ හැම කෙනෙක්ම අපි දවල් මිගිල් රෑ දානියෙල් තමයි. එළියේ කටයුතු කරාට යට පැත්තේ මොකක්ද වෙනම එළවුමක් තියෙනවා. අපි අපේ ආසාවල් ඉෂ්ට කරගන්න. ਸਰවඥාන්සික ලිංගිකත්වයට දුන්නේ නැහැ. ਸਰවඥාන්සිකේ සෙන්ෂුවල් කියලා, සෙක්ෂුවල් නෙමෙයි. ඒ කියන්නේ ඉඳුරම් පිටවීමේ ආසාවක් තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් අපි පුද්ගලිකව අපි හිතා ගන්නවා මේ මගේ අම්මා වුණත් තාත්තා වුණත් නංගි වුණත් මල්ලි වුණත් කවුරු වුණත් මගේ ඉඳුරම් පිනවන එක මම වගලා ගන්නවා. හොඳින් හරි නරකින් හරි සාධාරණව අසාධාරණ. ඉන්නේ ඉන්ද්‍රයන් පිනවීමේ කටයුත්ත අපි පිළිගන්නවා කාම තණ්හා වශයෙන්. ඒකෙදි කියන්නේ ඇහැ කන දිව නාසය කය මන. ඊට පස්සේ අපි හිතුව මම මේ භාවනා ශාලාවේ ඉන්න ඔක්කොගෙම මම අරසාව සලසන්න ඕන. මං ඒකන වග බලා ගන්න. ඉතින් මේගොල්ලන්ට කන්න දෙන්න ඕන. මේකේ ඉන්න කට්ටිය නරක නැහැ. මේකට පිටින් කවුරු හරි આવොත් මම ඒක වල් බලන්න කියලා මේ අපේ පවුල ගැන හෝ සමිතිය ගැන හෝ රට ගැන හෝ ජාතිය ගැන යනකොට ඒ භව තණ්හාව තමයි. ඒකට මගේ හැම ඇතුළත වෙච්ච දෙතිස් කුණපේ ඇතුළත තියෙන ඉඳුරම් පිනවීම නෙවෙයි ආසාව. මගේ අයියාගේ අවශ්‍යතාවය, මගේ අම්මගේ අවශ්‍යතාවය, මගේ නංගිගේ, මගේ දරුවාගේ, මගේ අක්කගේ, මගේ රටේ, මගේ ජාතිය කියලා අපි ගන්නවනේ. එතකොට භවතණ්හාව තමයි දුවන්නේ. ඒක නිසා කියන්නේ මා මල්ලදා මේ රට ඔබටයි, මේ ආලුවන්ටයි, එහෙලියන්ටයි කියලා ඔය කියන්නේ කා භවතණ්හාව තමයි වැඩ. ඒක ඉතින් රට්ටු සලකන්නේ හොඳ එකක් විදියට. ජාතික කැක්කම තියෙනවා ආගමික කැක්කම තියෙනවා පෞල් කැක්කම තියෙනවා කියලා. කොහොම කරුවක්වත් අන්තිම සංසාර කැක්කම විතරයි ඉතුරු වෙන්නේ. කොයි එකකින්වත් හොඳක් නැහැ. නමුත් ඒක ප්‍රසිද්ධිය කියන්න බෑනේ. පෞලේ තියෙන එක වගේ බලන එක, රට ගැන බලන එක, ගම ගැන බලන එක නරකයි කියලා නෙවෙයි කියලා තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ නිසා තමන්ගේ සීමාව ඉදurang පිනවීම කාමතණ්හා වෙන අතර අපේ සමූහයේ අපේ රට අපේ ගම මගේ වංශේ මගේ කුලේ එව්වා මේවා කියපු ගමන් භවතරණව යන. ඌකට ගිය ගමන් ඔය වාගේම තව කෙනෙක් ඉන්නවා එයාගේ කුලයට සලකන කෙනෙක්, එයාගේ රටට සලකන කෙනෙක්, එයාගේ ගමද ඒකත් අපි දෙන්න ගැටෙනවා. ඊ ගැටෙන්නේ මේ භවතරණවතුලි. මට මගේ මේ ඍචිමනාප පරිදි හිතුමනාප පරිදි මගේ සනුවරයට, මගේ ගමට, මගේ රටට, මගේ අපි කියන අදහස ගන්නකො. අපි කියන මෙයා විරුද්ධ වුණා නම් එයා මරුවට කමන්නේ නැහැ. එයා විජාතිකයෙක්. එයා මගේ අදහස විරුද්ධයි. එතකොට විභව තණ්හාව සාධාරණීකරණය කරනවා අපි. ඒ නිසා ඉඳුරම් පිනවීමේ ආසාව එතනදී වෙන්නේ කාම තණ්හාව. මම අපි කියනකොටම භව තණ්හාව. ඒ නිසා අපි කියන එකට යන එකට කවුරුහරි තව කෙනෙක් ඇවිල්ලා විරුද්ධ වෙච්ච එකම ඒ මනුස්සයා විනාශ කරන්න අදහස් පහල වෙනවා මට. උඹ ඉඳලා කරන්න බෑ මම කන්න ඕන බෑ නැති කරන්න. එතකොට ඒක විභව තණ්හාවෙන් එනවා. ඒක නිසා මේ විපස්සනා කරනකොට අපි මේ කාම තණ්හාව විතරක් අතහැරලා බෑ භව තණ්හාවත් අයින් කරන්න. එතකොට විභව තණ්හාවට එන්නේ ඉඩක් නැහැ. ඒ නිසා භව තණ්හාව ඇති කරන ප්‍රධාන කාරණා දෙකයි කරුවත් නිසා දැක්කේ භව භෝග සම්පatti සහ නෑදෑයි. ගිහි අතහරනවා කියලා අපි කරන්නේ අප්පංවා අප්පංවා මහන්තංවා ඥාති පරිවට්ටම් පාය අප්පංවා මහන්තංවා භෝග පරිවට්ටම් පාය. කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා නෑ පිරිස අතහැරලා කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා වස්තු අතහැරලා. ওই දෙකට තමයි භව තණ්හාවය. ඒක අතාරිනවා කියන එක ලේසි නෑ. අර ඉඳුරම් පින ලස්සන රූප බලන්න තියෙන ආසාව ගන්ධ රස බලන්න කියන මේ ඉඳුරම් පිනවි ආසාවට පොඩ්ඩක් එහා බලකොටුවක් තියෙනවා අපේකම රකින්න. ඒක භාවයේ වෙනවා. ඒකට ලේසි නෑ මොකද අපි හිතන තරම් ඒක පතුරවාගෙන ඉන්න තව කවුරු හරි ඒ ඒ ශේස්ත්‍රයේම අයිතිවාසිකම් ඉල්ලන්නේ නෝ අපිට විරුද්ධ යුද ප්‍රකාශ කරනවා. එතකොට අපි ඒක විනාශ කරන්න පාවිච්චි කරන විභව තණ්හාව. ඒ නිසා භව තණ්හාවෙම ඉතිරි පැතිරීමක් වෙන්නත් පුළුවන්. විභව තණ්හාවක. භව කාම තණ්හාවෙම ඉතිරි පැතිරීමක් තමයි භව තණ්හාව කියලා කියන්නේ. ඒක මේ මනුෂ්‍ය සමාජශීලී වීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් උතර තියෙනවා. අපි පුද්ගලිකව තනියම ගල් වෙනකට වෙලා කිසි සමාජශීලීත්වයක් නැතුව ශිෂ්ට නැතුව ඉන්නවනම් අපිට කාම තණ්හාව විතරයි ඉතුරුයි. මනුෂ්‍ය කියන්නේ සමාජශීලී සතෙක්. පවුල කියලා, ගම කියලා, රට කියලා, ආගම කියලා, ಜಾති කියලා හැදෙනවා. ඒ ඇති වෙනකොට මේ ඒකට අපි බැඳී සිටින්නේ කාම තණ්හා නිසා නෙවෙයි, භව තණ්හා නිසා. ඉතින් එහෙම ගුණ වෙනකොටම තව පිටසක් එක ගැටුමක් එනවා. ඒගොල්ලන්ගේ අපේ සමමත මතපන්තාන්තර නැහැ. ඒ ගැටුමේදී මේ ගැටුමට ජම්මේ ගවේ දෙන්නේ විභව තණ්හාවෙන් තමයි. මේ තුනම අත්වාදීන් යනවා. මේ තුනම සාසත දිට්ඨියද කියන්නේ. කාම තණ්හා, භව තණ්හා, කාම තණ්හාවේ කොටසක් තියෙනවා. උච්චේත දිට්ඨියට වැටලා මම හොඳ කෙරුවත් නරක කෙරුවා, සාධාරණ කෙරුවත්, සසාධාරණ කෙරුවත්, ඒකේ දෙයක් නැහැ. මට ඕන දේ මම සැප හොඳින් හෝ නරකින් ලබනවා. මම මැරුණට පස්සේ වග වෙන්න දෙයක් නැහැ කියලා. ඉන්නකන් සැප විඳිනවා කියන එක උච්චේත දිට්ඨියට වැටෙනවා. එහෙම නැත්නම් මම මේ කෙරුවොත් ඒකේ පසුපතිඵල හම් වෙනවා. හොඳ කෙරුවොත් හොඳ, නරක කෙරුවොත් නරක කියනකොට ඒ මන්තේ දැඩි කරගත්තොත් සාසත දිට්ඨියට වැටෙනවා. මේ ටික අතරමැදින් තමයි දෘෂ්ටි දෙක මැදින් තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. හොඳට අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාව වඩද්දී අපේ හුස්ම රැල්ල සියුම් වෙලා ගිහිල්ලා ඊටාම සියුම් අවස්ථාවකට ආවට පස්සේ ඒ දෙකේ වෙනසක් දකින්න නැති එක සමාන මට්ටමකට වගේ එනවා. එතනදී පැවැත්වීම සඳහා සිහිය නැත්නම් හිත අරමුණු පැවැත්වීම සඳහා උත්සාහ කළ යුතු නෑ. මේ මට්ටමේම පවතිනවා. ඒතර ඒ ඉන්න කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඒ කියන්නේ පැය 3ක් විතර කියලා අපි දේශනාවෙත් අහලා තිනවනේ. ඒ සඳහා කොහොමද කෙනෙක් උත්සාහවන්ත වෙන්න ඕනේ? තමන්ට ඇත්තටම වරක් දෙකක් හරි අත්දකලා තියෙනවා නම් ආසත් ප්‍රසාද දෙක ප්‍රයෝගශීලීව හොඳට කරන ගියොත් tempත් වෙලා මේ සමතුලිත සමමිතික தත්ත්වයටපත් වෙනවයි කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා මුලින් වගේ නේ විනාඩි 45 50ක් විතර වගේ පරියන්කේ කරදරයකට පාත් ගන්න. නමුත් අන්තිම විනාඩි 5 විතර වගේ ඉතින් ආය වේදනාව එනවා. එතකොට මේක දැන් අපිට ඕනලා තියෙනවා පැය 50ක්. පන්නන්න කරන්න ප්‍රධාන ක්‍රම දෙකක් ඉගෙනනවා ඉගෙනීම් වල එකක් තමයි අනිවාර්යයෙන්ම පරියන්කේට ඉසලා සක්මන් කරන්න. සක්මණෙන් තමයි අපි ඒකට අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්නේ. ඊට පස්සේ පරියන්කේ වාඩි වෙන තැන ඉඳලා සමත් මිතික தත්ත්වයට එනකන් තියෙන කාලය වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා ඉක්මනට මේකට බහ ගන්න. එහෙම. අපි විනාඩි සාමාන්‍ය 35ක් යනවා ඔකට. ආධුනිකයන්ට විනාඩි 35ක් යනවා. හොඳට පුරුදු කරන එකට විනාඩි 20න් 15න් 10න් අර සාන්ත தත්ත්වයට බහිනවා. ඒක නිසා එකක් තමයි යන්න ඉස්සලා හොඳට ශක්ති ජනක කරගන්න ඕනේ ඇඟ. අපි එකට කියනවා මේ කර්මණී කරගන්නවා කියලා. හිත කය කර්මණී කරගන්න ඒකට සක්මන් කරනවා. ඊට පස්සේ ඉඳගත්තට පස්සේ Taman දන්නවනම් මගේ හිත දැන් සැරයක් මේ සාන්ත තත්ත්වයට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. මම පුරුදු නම් අනිත් දවසේ ඒකට මෙච්චර වෙලා නොගින් වටපිට නොගින් කෙලින්ම යන්න මෙනෙහි කිරීම ළඟ ළඟ කරන්න කියලා. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා. එතකොට හිත සද්ද වලින් වේදනා වලින් බේර බේර ඉන්න දෙයක් නැහැ. කාගෙන බයින. එතකොට අපේ හිතේ විතරතදී කයේ වීර්ය සෑහෙන ප්‍රමාණයක් වැය වෙන්න කලින් අපි එතෙන්ට යනවා. එතකොට කායික වීර්යයට සාපේක්ෂව චෛතසික වීර්යයක් පටන් ගන්නවා. එතකොට ඊයට වැඩිය ගැඹුරකට අද යන්න පුළුවන්. ඇතුළට යන්න යන්න යන්න යන්න ඉන්න වෙලාව විනාඩි 45 මහසිසාරෝ ලියලා තිනවා අඩුම විනාඩි 45යි මධ්‍යම ප්‍රමාණය පැය එකමාරයි උත්කෘෂ්ඨ සමාජයක් આવත් පැය තුන පන්නන්න පුළුවන්. එහෙමයි. සාමාන්‍ය මගේ අත්දැකීම පැය එකමාර පරියන්කේ පැන්නුවාට පස්සේ ඕන ධර්මයක් වෙලයි. එහෙම. අපිට ඉස්සල්ලාම තියෙන කඩුල්ල පැය එකමාර. එකමාරෙන් පස්සේ කකුල් වේදන ආවයි කියන්නේ. දැන් තමයි දන්නවා දැන් මම පැයක් එකමාරක් ඉඳලා තියෙන කකුල වේදනාව තියෙනවා. හිතේ සමාධියක් තියෙනවා. එහෙමනම් දැනගෙන කකුල දිගෑරලා පරියන්කයට ගියාට මොනවත් වෙන්නේ නැහැ. සමාධිය එහෙම යනවා. එහෙම. ඇඟ හරි බරි ගැහුවත් සත්‍ය සමාධිය කැඩෙන්නේ යන්න පුළුවන්. බලන ඉන්නකොට පේනවා එච්චර මෙයා තදවල ගැඹුරක නැහැ කියලා. නමුත් තමයි තියෙන යම්කිසි සතියක් පවතින. යම්කිසි සමාධියක් පවතින. එතකොට එකහමාර දෙක වුණත් දිගට පාත් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේදී අපි මෙනෙහි කිරීම කළ යුතුද කියලා අර වගේ මේ දැන් අපි හිතන්නේ පැයකමාර පැන්නා. එතකොට හොඳටම තේරෙනවා මෙතන වේදනාවක් තියෙනවා. දරන්න පුළුවන්. හැබැයි වේදනාවයි බලවත්. සමාධිය තියෙන සතිය තියෙන වේදනාව බලවත්. ඒකට තමයි දන්නවා මේක නැමැතිල්ල මේ කකුල දික් කරලා දුන්නොත් තව පැය කාලක් හමාරක් විවේක වෙනවයි කියලා දන්නවයි කියලා හිතන්න. එහෙම. ආන්නේ ඒ වෙලාවේදී කකුල දික් කරනකොට නැත කරපු මිනිහ කිරීම ආයෙ නැත කරන්නේ. අත කර පටන් ගන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ වෙලාවට යෝගාවචරයක් වගේ හිමීට නැවතිල කකුල දික් කරන්න කියලා. එහෙම. අදිෂ්ඨාන කරන මම මේ කකුල දික් කරනවා. ඒ වෙලාවදී මම අරමුණ පාවා දෙනවා. මිනේ කකුල දික් කිරීමට හිත යොදනවා. ඒක 100න් යුත්ව දිගාරිනවා දිගාරනවා කියලා හිතලා දිගාරලා විවේකීව ආයෙසරයක් අරමුණට ගන්න. අරමුණට ගත්තට පස්සේ ටික වෙලා කරන ගම්මනේ කරපම එයා ආපහු යනවා මෙනේ නොකර. හැබැයි අර වේදනාව උග්‍ර වෙන වෙලාවේදී, පය වෙනස් කරන වෙලාවේදී ඊට පස්සේ නැවත මූල කර්මස්ථානට දාලා ඒක කීකරු කරගන්නකන් ටිකක් වෙලා මෙනේ කරා. එහෙමයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ අරමුණ ආනම් හුස්ම ඇතුල් වීමේ පිටවීමේදී දැන් අන්තිමට උත්සාහ කරන්නේ නැතුව ඉන්න අවස්ථාව වගේදී දැන් මෙනෙහි කරන එක ඕනේ නැහැ වගේ හිතනවා ඒක මොකද හම්බෙන්නේ? ඒක ස්වභාවිකයි. ඒක ස්වභාවිකයි කියනවා කායානුපස්සනාවේදී අරමුණේ සටහන් සහ ආකාර දකින්න මූලික වෙලාවදී අරමුණ අඳුන ගන්න වෙලාවදී හුරු කර ගන්න වෙලාවදී යා කර ගන්න වෙලාවදී මූණට මූණ දාලා ඉන්න වෙලාවදී මෙනෙහි කිරීම අවශ්‍යයි. එහෙම. ඒකද සටහන් දකින්න ඊගාට අර මේ ආකාර දකිනවා. සටහන් ආකාර දැකලා අරමුණට මූලට මූල දාලා හිතිය හිතන්නේ. මේකට කියන්නේ මේ විෂයාභිමුඛ භාව කියලා. විෂයට මෙහෙම දැන් අරමුණේ කණ්ණාඩිය මූණ බලනවා වගේ අරමුණ තියෙනවා. එහෙම. ආන්නේම තීතිය ඉන්න වෙලාවේදී මේ ආස්වාසේ මේ ප්‍රසවාසේ මේ ආස්වාසේ මේ ප්‍රසවාසේ කියනකම් මෙනෙහි කිරීම අල්ලනවා. එහෙම. මේ දෙකේ වෙනස නැති වෙච්ච ගමන් මෙනෙහි කිරීම අල්ලන්නේ නැතුව හිටිනවා. එහෙම ඒ වෙලාවේ අමුරු හිත ඇතුලෙන් දන්නවා මේ එන්නේ හුස්ම එනවා. ඒක හොඳට විස්තර වෙනවා සමත භාවනාවේදී. සමත භාවනාදී අපි ඊටාම අමාරුවෙන් අපි ප්‍රථම ධානයේ ගත්තයි කියමු උපචාර සමාධිය කරන ප්‍රථම ධානය ගත්තාම නීවර ධර්ම ටික වෙනුවට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන ධානාංග මතුවේ. එහෙමයි. ඒකට අපි දන්නවා දැන් ඉන්නේ හොඳ අර්පණ සමාධිය කියලා. හැබැයි ඒකෙදි හොඳට බැලුවොත් ආනාපානේ අඳුරනවා ඒකේ. විතක්ක ਵਿਚාර තියෙනවා. යම් විදිහකට දෙවෙනි ධානයට ගියා නම් විතක්ක ਵਿਚාර අතහැරෙනවනේ. අතහරිනකොට මෙනෙහි කරුවට මෙනෙහි වෙන්නේ නැහැ. ඔය විතක්කනේ මෙනෙහි කරනවා කියන්නේ. එහෙමයි. මෙනෙහි මෙනෙහි විතක්කේ දැන් හැලිලා. එහෙමයි. ඊට පස්සේ සියල්ල අරමුණ පේන එක එකට මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා වේරුමක් නැහැ. ඒකම විපස්සනාදි සිද්ධ වෙනවා. අරමුණු දෙකේ ඇතුල්ීමේ පිටීමේ වෙනස ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස වම දකුණ දෙකේ වෙනස මත ගෑවිලා යන වෙලාවක් එනවා. මත ගෑවිලා ගියාට පස්සේ මෙනෙහි කරන්න බෑ. ස්වාමීන් වහන්සේ අවසරයි අරමුණේ නිශ්චලව ඉන්නකොට හිත දැනගෙන තියෙනවා දීර්ඝව ඉන්න පුළුවන් වෙනවා. ඒ අවස්ථාවේදී අර අරමුණයි හිතයි ආලෝකයයි තුනම එක කෙලින් හිටිනවා. හිටලා තියෙනවා. එතකොට එක අවස්ථාවකදී මෙනෙහි කරන්න බැරුව ගිල්ල ඒක එහෙම්මම තියෙනවා ආලෝකයත් එහෙම්මම තියෙනවා මේ එහෙම ඒක මොකද්ද කරන්නේ? ඒ කියන්නේ හිත නීවරණ නැහැ. විනීවරණ තත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් මේ වතුරේ ගිලිච්ච මිනිහේ දම්බිගාල දම්බිගාල නහය උඩට දාගත්තා වගේ වෙලාවක්. මුළු කයම වතුරේ තියෙන. ඒ නහය ඉසිලා තියෙන. එයා දන්නවා යැපෙන්න පුළුවන් කියලා. උඩට ඇවිල්ලා හුස්ම ටිකක් ගන්න පුළුවන්. ආයෙ ටිකක් හුස්ම ඒ වගේ නිකන් යන්තම් අපි සංසාරේ එක වෙලාවකට නීවරණයන්ගෙන් ඔලුව උසලා. එතකොට ආලෝකවත් ගතිය හිතේ ආලෝකවත් ගතියත් පේනවා අරමුණත් පේනවා සතියක් තියෙනවා. ඒකේ හොඳට පදියම් වුණාට පස්සේ ඒකේ හොඳට සමතුලිත වුණාට පස්සේ සමමිතික වුණාට පස්සේ තමයි හිත ඉස්සරහට යන්න පුළුවන්. ටිකක් වෙලා මේ මේ අපි කියනවනම් මේ පොළවෙන් වේගෙන් ගිය ආශයන්තරාව එයා බෝන් වෙනවනේ හුලඟට වාතයේ හිටින වෙලාවක් තියෙනවනේ. එතනත් වෙලා සෑහෙන වෙලාවක් කරනකම් බෙල්ට් එක ගලවන්න එපයි කියනවා. ඊළ සෑහෙන කැප්ටන් කියනකම් බෙල්ට් එක ගලවන්න එපා. මොකද එතකොට තාම ප්ලේන් එක තියෙන්නේ අර ධාවනපති දිගේ කියලා ගත්ත බැලන්ස් එකේ තිබිච්ච එක දැන් යන්තම් එයා බොන්නුනා විතරයි. තාම තියෙන අනුතුරුදායක තත්ත්වක ඒකලත් ගිහිල්ලා සෑහෙන උඩට ගියාට අඩි 20000ක් විතර 20000ක්ම නැනේ 10000 15000 පැන්නට පස්සේ තමයි කැප්ටන් මෙසේජ් එකක් කරන්නේ දැන් බෙල්ට් ගැලෙවට කමන්නේ දැන් විතර කමන්නේ එතකන් ක්‍රූ එකයි පැසෙන්ජර්ස් නුයි ඔක්කොම බෙල්ට් අද කරගෙන ඉන්නවා. අර පදනම පදියම පදියම පළපදියම් වෙනකන් ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ අරමුණු අරමුණු කළ යුතු ඉලක්ක කර යුතු තැනක් නෑ නේද වෙන්නේ? නෑ. ඒ කියන්නේ අපි දන්නවා දැන් රූප ධානය භාවනා කරලා අරූප ධානය භාවනාවට යනකොට අරමුණ තිබුණ තැන අරමුණ ගලවලා ගත්ත ආකාශය තමයි අරමුණු කරන්නේ. ආකාසානංචාසින කසිනුක් ගහටම ආකාශය කියලා කියන්නේ. දැන් අරමුණු කෙරුවේ නිල කසිනයක් නයි නිල් ප්‍රදේශයේ නැත්තම් එතන පේන අවකාශයයි අරමුණු කරන්නේ. එහෙම. මෙතනත් එමය ආනාපානි කරගෙන ගියා. ආනාපානි කියන්නේ තුවාලයක් නම් දැන් තුවාලේ සනීපයි ආඩ තියෙනවා. තුවාලේ කැළල තියෙනවා. හැබැයි එතන තුවාලේ වගේ නෙවෙයි ඕන තරම් අතගත ගන්න පුළුවන්. ඒ කැළල තමයි අරමුණ වෙන්නේ. හැම හැම ගොඩ වෙලා. හැම හැම මෙලෙක්කට ඇවිල්ලා. හැබැයි මෙතන තමයි තුවාලේ තිබුණේ කියලා පෙන්වන්න පුළුවන්. නැත්නම් ජෙට් එක ගියා ජෙට් එක ගිය හුලම් පාර තියෙනවා අර සුදු පාට මේ පලාකුළු මොනද මේ දුම එහෙම දුම වගේ ඉතුරුලා තියෙනවා ආ මේ තමයි ජෙට් එක ගිය පාර කියන වගේ ඒක තමයි අරමුණු කරන්නේ. එතන තමයි ඇත්තටම යෝගාවචරගේ දක්ෂකම අර රූප කර්මස්ථානයත් දිගේ ගිහිල්ලා රූප කර්මස්ථානේ ගෙවිලා ගියත් සත්‍ය සමාධිය දෙක අසරණ වෙන්න දෙන්නේ නැහැ. අරමුණු කළ හැකි හැපෙන වැටෙන අරමුණක් නැති වුණාට සති ධාරාවේ හේම ගත්ත වේගෙ දිගේම යනවා. සමාධිය දිගටම යනවා. කැටපොලේක ඉඳලා කැටපොලේ අතහැරියට පස්සේ අර තිබුණු ගැම්මට ඉස්සරහට කාගෙන යනවා වගේ යෑමක් එතන තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අවසරයි සක්මන් භාවනාවේදී සක්මන් කරගෙන යනකොට වම දකුණ මෙනෙහි කරගෙන යන අතරතුරේ ඒකාග්‍රතාවය හොඳට පිහිටියට පස්සේ සක්මන ඒක මෙනෙහි කරලා උත්සාහ කරන්නේ නැති ගානක් ඇති වෙලා ඉබේම අවධානය තදින් ඒකට යොමු වෙලා තිනකොට අර ශාරීරියේ සමහර ස්ථානවල උපවන්ස ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ධාතු අස්ති කටකොටු ගොඩක් ඇවිදින විදිහ තැන් තැන් වල ඇති වෙලා ආයි සමහර වෙලාවල් මුළු සිරුරම අහු වෙනවා ඒ අවස්ථාවේදී ඇවිදින්න නැතුව ඉන්නවනම් හොඳයි වගේ කියලා හිතෙනවා හිටගෙන හිටියත් කොහොමත් ඒක විදියක් දැන ඒකදී මොකද්ද සොයනවා ඔය කියන්නේ දැන් මේ සභාවේදී මේ අම්මා මට කිව්වේ අසුභ භවනා මතක් වෙනවයි කියලා එහෙම සක්මන් කරනවා දැන් සක්මනේ කීකරු වෙලා මේ දෙතිස් කොනප මතක් වෙනවා. මට අස්තිපංජරිය මතක් වෙනවා. සමාන සමාධිය ප්‍රබල වෙනවා. එහෙම. ඒ කියන්නේ දැන් මේ දිගට යනවා සති සක්මණේම සතිය සමාධිය වැඩෙනවා. එහෙම. වැඩෙනකොට අපේ හිත මේ සෙල්ලක්කාරකම් කරන්න පටන් ගන්නවා. අර විවේකයේ තුල පළපුරුදු විදිහට අසුබෙට දෙතිස් කුණපෙට අට්ටිකීට වගේ යනවා. ඒක ආපු ගමන් පමනටම ඒක බාර ගන්න එපයි කියනවා. එහෙමයි. එහෙමම තීදි සක්මනම කරලා කරලා කරලා කරලා ඒක දෙතුන් වතාවක් තහවුරු වෙන්න කියනවා. එහෙම. තහවුරු කෙරුවේ නැත්නම් මේක බොරු මායාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේවා නිකන් ඇස් බැඳුම් වගේ සලකලා සංඥා වශයෙන් සලකලා ඒතියෙද්දි සක්මන කරන්න කියනවා. ඒක නැවත නැවත එනවනේ ඉතින් දෙකම හොඳයි නේද? සක්මනක් තියෙනවා, සතියක් තියෙනවා, දෙතිස් කොනපෙත් මතුවේ. එහෙම. සක්මනක් තියෙනවා, සතියක් තියෙනවා, අස්තිපංජරියක් මතුවේ. සක්මනක් තියෙනවා, සතියක් තියෙනවා, වැඩෙත් කෙරෙනවා. ආයෙමනම් තිබුණට වැඩිය එන්න එන්න තහවුරු වීමක් වෙන්නේ ඒක. එහෙම. අවසරයි. එතකොට මම ස්වාමින්වහන්සේ දැන් ආනාපාන සති භාවනාව කරගෙන යද්දී තමන් ඉස්සරහට පස්සට මේ වැනෙන ගතියක් වගේ දැනෙනවා. එහෙම වෙන්න ගතිය දැන් වෙලාවේ මම හිතුවේ මේ ඒක අසනීපයක් ඇදීගෙන එනවාද කියලා. එතකොට ආන්දරනේ මොකද්ද කරන්න ඕනේ අපි? ඔය ඇත්තටම ඇතුළත ඉඳගෙන බලනකොට මේක හිත වැනෙනවද, කය වැනෙනවද කියලා කියන්න බෑ. හැබැයි ඒක රිද්මේ දැනෙනවා. රිද්මේ දැනෙනවා. ඒක ආනාපානෙ තුනී වේගන යනවා වැනෙන වේග වේග වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හරියට මේ ගොඩබිමක ඉන්න මිනිස්සේ වතුරේ තියෙන ඔරුවට කකුල තිබ්බා වගේ. වතුරේ තියෙන ඔරුව අත කිබ්බට පොළොවගේ හයිය නැහැ. මේක හිටින්නේ නැනේ ඔරුව දඟ. ඒක ආයෙ කකුල ගන්න එක නැපි කරන්නේ. ඉතින් ඔරුවේ ඉන්න කට්ටිය කියනවා එනවනම් වරේ යනවනම් ඵලයෙන් අපිට යන්න තියෙන එක ගොඩ වෙනවා. දැන් අපි කරන්නේ එක කකුලක් තියෙනවා ආයෙ ගන්න. ඒ වගේ මේ අපි ඝණයක ඉඳලා තරලයකට මාරු වෙන්න හදන්නේ දැන්. පොළවේ ඉඳලා වතුරට යන්න හදන්නේ. වතුරේ තියෙන ඔරුව පොඩි එකක් අඩියපු ගම හෙල්ලෙනවා. ඒ වගේ අපේ හිත ප්‍රඥප්ති පැත්තක ඉඳලා පරමාර්ථ පැත්තට මාරු වෙන්න හදන වෙලාව මේ. මාරු වෙනකොට දැන් ආස්වාද ප්‍රසවාසනේ අපි ගත්තයි හිතමු ආස්වාද ප්‍රසවාස හිතිය කියලා. ආස්වාද ප්‍රසවාසය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරනේ මූල ධර්ම අනුව බලනකොට. ඉතින් ඕකේ අපි සාමාන්‍ය බුදුහාමුදුරුව අපිට කියලා තියෙන වායෝ ධාතු අරමුණු කරන්නේ. වායෝ ධාතු කියලා කියන්නේ පුම්බන, හකුලන, කම්පන, චංචල ගති. දැන් මෙතනම බලාගෙන වායෝ ධාතුව හොඳට එල්ල වෙලා යනකොට අපි කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ. ඒක බලාගෙන ඉන්නකොට වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගති මෙතනින්ම නෙමෙයි පෙන්වන්නේ. ඇඟත් නලවලා පෙන්වනවා. මේ ආනාපානෙමයි ධාතුවක් ප්‍රකට වෙලා. එක ධාතුවක් ප්‍රකට වෙලා. සමහර වෙලාවට උණුසුම් සිසිල් ගති පහළ වෙනවා. එතකොට මේ පැත්තක උණුසුම් 10 නගිනවා තේරෙනවා. මේ පැත්තේ කී කරුව තියෙනවා. ආයේ සමහර වෙලාවල් වල බරගති තේරෙනවා. මේ අත තියාගෙනකොට මේ අත ටොන් එකක් විතර වගේ බර තේරෙනවා. අත් දෙකේ උණුසුම තේරෙනවා. මේ වගේ පට වියාපෝ තේජෝ වායෝ එක එක විදියට ඉස්මතු කරනවා. ඉතින් ඒකෙදි අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ ලියලා තියෙනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. මේ ධාතු ආවයි කියලා කියන හැටි තමයි මේ. කතා කරලා නෙමෙයි කියන්නේ. වායෝ ධාතුවම හොල්ලලා පෙන්නනවා. තේජෝ ධාතුවම රත් කරලා පෙන්නනවා. ආපෝ ධාතුවම හොටු කඳුළු වැగిරෙන ගතියෙන් පෙන්නනවා. පඨවි ධාතුවම කූඹි දුවන්නා වගේ ඉදිකටු දුවන්නා වගේ ඇඟ පුරාම බර ගති හැලු ගති පෙන්නනවා. ඉතින් මේකට මුල දැක්කා දැන් දැන් ඉන්නේ මැද ඔක ඔහොම ඉවර වෙනකම්ම බලන එකයි. ආනාපාන සතියෙම ඉන්නවා. එතකොට ඇත්තටම ආනාපාන සතිය කියන්නේ අරමුණක් නැහැ. අරමුණ තුනි. ඒ වුණාට දැන් දැනගන්න ඕනේ මේ ආනාපානෙම උණුසුම් දැන් මේ වායෝ ධාතුව පේනවා. දැන් මුල ගෙවිලා දැන් ඉන්නේ මම මැද. දැන් හොඳටම තේරෙනවා මේක ඊටිපන්දමක් පත්තු කළා හුලන් තියෙන තැනක පත්තු කරුවා වගේ ඉතින් පහන දැල්ල පැද්දෙනවා. ඒකේ ඇඟ පැද්දෙනවා. ඊට කියන්න ඕනේ මේ ශරීරේ මේ මේ ජීවිතය දෙකම බුදුන්ට පූජා වේවා. මම මේ මුල මැද දැකලා තියෙනවා මේකේ අගත් ඉවර වෙනකම්ම බලන්න ලැබේවා කියලා ওই පදින්න දැකලා නිකයි නිකයි. මැරෙයි වැඩි වුණොත් මැරෙයි. <laughs> මම එහෙම වෙලා මැරුණාට බය වෙන්න එපා මම බබවලා ගන්න. මොකද්ද කරදරේ අපිට වෙන්නේ දැන් ඉන්නේ කරදරේ. දැන් ඉන්නේ සැපේද? වැඩි වුණොත් පිස්සු වැදෙනවා නැත්තම් මැරෙනවා. මේන කිසි කෙනෙක් මෙතනින් උඩහට එන්න එපා මැරෙන්න බය නම් <laughs> පිස්සු වැදෙනවා. කොහේ වුණත් මැරෙන එක මැරෙනවා දරුවෝ හිටියත් මැරෙනවා නැතත් නෑ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ එහෙම වෙනවනම් අපි ලොකු සාන්ති කියලා තියෙන අනිත් දවසේ වාඩි වෙනකොට කයයි ජීවිතය දෙක බුදුන්ට පූජා කරන්නයි කියලා. මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨ වේති කියලා පොතේ ලියලා තියෙනවා මේ ඉන්ද්‍රිය වැඩෙන බව පේනවා දැන්. ඒක තව ඉස්සරහට යන්න ඕනේ නම් අපිට පුදන්න තියෙන්නේ කායයි ජීවිතේ විතරයි. ඔච්චරයි අපිට කියලා තියෙන්නේ. අනිත් ඔක්කොම පරිබාහිර දේවල්. ඒක පුදලා පූජා කරන බුදුහාමුදුරන්ගේ සීලේ සීපත් කරගන්නවා, තෙරුවන් වන්දනා කරලා මගේ කාය ජීවිතයත් බුදුන්ට පූජා වේවා කියලා. අර වැනෙන වෙලාවට කියනවා ඔබ වැනෙන්නේ වැනියා. කෙලින් හිටින්නේ කෙලින් හිටියා මේක පුදලා තියෙන. සමහරු හොඳට පේන්නම දඟලනවා. ඒ ඒ පුද්ගලයා නිකන් බැලුව කෙනෙකුට විකාරයි. සමහරුන්ගේ එක පැත්තකට වැක්කෙනවා. එහෙම නැත්නම් සමහරුන්ට සද්ද කම්බරේ අමතර සද්ද වගේක් ඇහෙනවා. සමහරට විශේෂ ගඳ දැනෙන්න පටන් ගන්නවා. සමහරට විශේෂ රූප පේන්න පටන් ගන්නවා. සමහරට වෙන සද්ද ඇහෙන්න පටන් ගන්නවා. මේ සේරම කායනුපස්සනාවෙන් ගිහිල්ලා, ඒ කියන්නේ කය තැම්පත් වෙගෙන යනකොට ඉස්සරහට තියෙන වේදනා සහ සංඥා කියන චෛතසික දෙක. වේදනා සහ සංඥා කියලකින් අපි අදහස් කරන්නේ චිත්ත සංස්කාර. ආන්නේ චිත්ත සංස්කාර පේන්න පටන් අර ගන්නකොට අපි ඉන්නේ මනෝ ලෝකෙක. මනෝ කුබ්බංගම, මනෝ සෙට්ටා, මනෝමය. කය අතහැරලානේ දැන්. කය ගෙවම් කරලා තියෙන්නේ. කය කියන්නේ ආනාපාන සතිය ගෙවම් කරනවා. ගෙවම් කළා සියුම් තැනකට ගියාට පස්සේ නිකන් හුලං අදිත් තැනකපත් කරොත් පහන් දැල්ල වගේ තමයි මේ. අපිට කියලා මේක කන්ට්‍රෝල් කරන්න බෑ. පාලනයක් නැහැ. මෙන්න මෙතන අතහැරලා දැමීම තමයි ලෝකේ අප කරන වැදගත්ම ශ්‍රේෂ්ඨම දානි. දීලා දානවා කියන්නේ. ඒක දෙන්න ඉස්සලා මේ සාමාන්‍ය දස දාන වස්තු දීලා ගෙවල් දොරල අතහැරලා ඇවිල්ලා අන්තිමේ ඇඟත් එක්කත් නටනකොට ඒකත් දීලා දානවා. සෙල්ලමක් නෙවෙයි. දැන් අනික්ක දැන් ඔය සාමාන්‍ය ඔය කට්ටරිකම කරේමේ කරනකොට ඔය රූපෙට රූපේ සව් බිත්ත සව් බිල්ලක් මේකේ බෑ ප්‍රාණයට ප්‍රාණිමයි. බුදුරජාණන් වහන්සේ කය සෙල්ලන්නේ ගන්නවා ගන්නවා තේරම අම්බරලම ගන්න. කෑල්ලක් හරි තියාගෙන හිටියොත් ඒ තරමටම පාඩු. දෙන්න ඕනේ giddiya පිටිම දෙන්න ඕනේ කාය ජීවිත নিরপেক্ষව තම්බන ගන්නේ තම්බන කපන් බැලගෙන ගන්නේ බැලගෙන කපන් කියලා දුන්නට පස්සේ හරි සතුටක් ඇති වෙනවා ඔබ නලියපන් ඔබ වැඩි ගම ඕනේ කවුද නටන්නේ ඉන්නේ කවුද බය වෙන්නේ මම මුලමැද දැක්ක දැන් අගත් ඉවර වෙන්න යන්න ඕනේ මම දන්න විදිහට හැම කෙනෙකුටම විකෘතියක් කරා යන්න වෙනවා. හැම කෙනෙකුටම යන්න වෙනවා. ඒක වහගෙන ඉන්නේ අපි මේ සෞඛ්‍ය සම්පන්න අපි අපි ස්වභාවිකයි කියලා කියන්නේ මේ ලෝකේ එකම ස්වභාවික කෙනෙක්වත් නැහැ. මේ ලෝකේ එක්කෙනෙක්ව සෞඛ්‍ය සම්පන්න කෙනෙක් නෑ ඔක්කොම ආතුර රෝගී. ඒක හොඳට භාවනාදී මතුවෙන්න දුන්නාට පස්සේ ඒක ගියාට පස්සේ සර්වගෙඩියේ සරව ටික ගියාට පස්සේ සනිපෙන. ඉතින් යන්න අරින්න දිගට. හැම කෙනෙක් බලන්න අහලා බලන්න භාවනා කරලා යම්මටමට ආපු කෙනෙක් හැම කෙනෙක්ම විකෘතියක් කරා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අපේ කෙලෙස් ආවරණ, කර්මාවරණ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්ලාම සරේ ලාවට දැනෙනවා. බය නැතුව ගියාට පස්සේ ඕක මුදුන්පත් වෙලා ඉවරයි. විචාර කියලා කියන්නේ මේ අපේ හුස්ම ගැනීම පිට කිරීම දෙකද? නෑ නෑ. හුස්ම ගැනීම පිට කිරීම කියලා කියන්නේ අපි කියන්නේ හුස්ම වායෝ ධාතුව ඇතුළෙන් පිටවීම අපිට කියතේ එක පැත්තක රූප ධර්ම. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ හුස්ම ගන්න වෙලාවේදී සද්ද වේදනා හිතිලොට යන්නේ නැතුව අරමුණටම හුස්මටම හිත යොදවන හිතට කියන විතක්ක කියලා. අරමුණට හිත නැංවීම කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඊට විචාරය කියලා කියන්නේ මේ ආස්වාසයම ප්‍රස්වාසය නෙවෙයි. මේ ආස්වාසයේ ආවේනික ලක්ෂණ කියලා ගිය පළියට නිකන් එන එක අතගාලා බල රස බලලා ඉන්නේ. විචාරය කියලා කියන්නේ නංවපු හිත අරමුණු රස බැලීම. මම නැවතත් කියනවා හුස්ම ගන්න වෙලාවේදී සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි හිතවිලක් නෙමෙයි ආස්වාසෙමයි කියලා ආස්වාසෙටම හිත නගිනවන ඒක විතක්කේ. ඊට පස්සේ මේ ආස්වාසෙ නෙමෙයි ප්‍රස්වාසෙ ප්‍රස්වාසෙ නෙමෙයි ආස්වාසෙමයි ආස්වාසෙ සිසිල් ගතිය මට වැටෙනවා. පිරිමැදින ගතිය වැටෙනවා කියලා ඒකේ රස අත්දැකීම ਵਿਚාරය කියලා. විචාර බුද්ධිය කියලා කියනවා. ගිහිල්ලා එනව නෙවෙයි අතකාල බලලා ඉන්නේ. ඒ නිසා විතක්ක ਵਿਚාර කියලා කියන්නේ නාම ධර්ම දෙකක්. ස්වාමීන් වහන්සේ මේ දැන් විතක්ක ਵਿਚාර මේ പ്രേතවත්තු විමානවත්තු කියවනකොට මේ ඒගොල්ලෝ දැන් යක්ෂ භූත പ്രേත වගේ අයට ඉස්සර කරපු අකුසල් ගැන කියන්න පුළුවන් කුසල් ගැන කියන්න පුළුවන් මිනිසුන්ට අයියෝ කරන්න පුළුවන් මිනිස්සෙක් වෙනවා භාවනා කළා මිනිස්සෙක් වුණාට පස්සේ කීයයි විකාර කරනකොට බෑ රූප බලණ්ඩයි සද්ද බලණ්ඩයි ගන්ධ බලණ්ඩයි රස බලණ්ඩයි කඹුර කඹුර ඉන්නකොට මනුස්සකම නැහැ එතකොට කොහේ ඉන්නවද මොනව කරනවද දන්නේ. භාවනා කරලා එන්න මැදට මැදට ආවට පස්සේ තේරෙනවා මනුස්සකමක් කරන්න අනිවාර්යෙන් පින් කරන්න. පින් කරන්න තියෙන ඒකලත් මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. මිනිස්සෙක් කියන්නේ එකම එක තැනක මම දැන් මෙතන. අපේ චිත්තක්ෂණේ මම නෙවෙයි නම් මෙතන නෙවෙයි නම් දැන් නෙවෙයි නම් මතක තියාගන්න අපි මිනිස්සු නෙවෙයි. අපි නිකන් විකාර, අපි හීන ලෝකේ ජීවත් වෙන බහුබූත. ඕනේ නම් මම දැන් මෙතෙන් හිතගන්න හිත ගන්නකොට තේරෙනවා ක්ෂණ සම්පත්තිය කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි බුද්ධෝත්පාද කාලය කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි මනුස්සාරණ භාවය කියන්නේ පොඩි සෙල්ලමක් නෙමෙයි නමුත් මේ හම් වෙච්ච ක්ෂණ සම්පත්තිය නන්නත්තර කරගන්නවා මම දැන් මෙතන නැතුව අන්‍යවිහිත වෙනවා වික්ෂිප්ත මනසකින් ජීවත් වෙනවනම් යක්ෂයින්ද ප්‍රේතින්ද වැඩි අමාරු තැනක ඉන්නේ. ඒකට කරන්න ඕනේ භාවනා කරන එකම පමණයි. එච්චරයි. එච්චරමයි. ඒකයි මේ නිස්සාරණවනේ හදලා අවුරුදු 45ක්ම දෙන එකම පණිවිඩය ඔච්චරයි. උඹ උඹට ආදරේ නම් හිත වර්තමානයේ තියාගනි. උඹ උඹට කරුණාවන්ත නම් මෛත්‍රී නම් හිත එතන තියාගන්න. එතකොට වෙන්න ඕන දේ වෙයි. ඔය එපිට ගිහිලා කරන දේවල් හැම තිරිසනෙක් හා සමානයි, හැම යක්ෂයෙක් හා සමානයි, හැම ප්‍රේතෙක් හා සමානයි. කිසිම තිරිසනෙකුට, ප්‍රේතෙකුට, යක්ෂයෙකුට මම දැන් මෙතන ඉන්න බෑ. මනුස්සයාට විතරයි පුළුවන්. ඒකත් නොඉන්නවනම් ඌ යකෙක් තමයි. ඌ ප්‍රේතේ තමයි යකෙක් තමයි මගෝ කියලා බුදුහාම සඳහන් කරන්නේ මග කියන වචනේ මග කියන්නේ මුර්ග කියන අදහස. මම දැන් මෙතන නෙවෙන මුර්ගයි. තමා වෙන්න මේවා කිව්වට තියෙන නොකිය නැත්තම් හිතට වදින්න තියෙන මේව කියන්නේ. යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන මනුෂකම රැකේ. ඒ විතරක් නෙමෙයි ඒක දේව බ්‍රහ්ම උත්තම ආර්ය தත්වයට යනවා. මම දැන් මෙතන නෙවෙයි නම් හොදලා ගන්න පුළුවන් ගුවක් නෙවෙයි එතන තියෙන්නේ. කොච්චර හේතුවත් අසුචි අසුචිම තමයි. ඒකයි මේ හදාන්නේ දවස් 10ක් විතර දාලා හිර කරලා අඩු ගාණ එක චිත්තක්ෂණයකවත් මම දැන් මෙතන ඉන්නවා කියලා ඒකට අවදි වෙලා ඒකට සතුටු වෙලා ඒකට ආඩම්බර වෙන හිතක් ගත්තොත් ඒක විතරයි අපි ජීවත් වෙන්නේ අනිත් ඒවා ඔක්කොම කඹරන වෙලාව මම භාවිතා කරන වචනේ හරි බරපතලයි අනික් සෑම චිත්තක්ෂණයකම කඹරනවා කාටද කඹරන්නේ කාමරාජිනිකේ කාමරාජ දහනියේ බත් බැලකම් කරලා කඹරනවා රූප බලලා සද්ද අහන්න ගඳ බලන්න රස බලන්න කවදාක සන්තෝෂයෙන් මැරෙන්න වෙන්නේ නැහැ. ඇයිදල් කූඩයක් පුරවන්න හදන මිනිහෙක් වගේ එකතුවක් නැහැ ඒකේ. මම දැන් මෙතෙන්ට ගන්න එකතුව පටන් ගන්නවා. එදාට තේරෙන්න පටන් අර ගන්නවා මෙතන මේක උපයන්නත් කොච්චර පිං කරලා තියෙනවද. දැන් අදත් අදත් මට ඇවිල්ලා තියුණා ඊමේල් එකක්. ඒ අවුරුදු 11ක සුදු ගෑන් ළමයෙක් එයාට පෙර ආත්මේ සී වෙලා මම කිව්වේ නෑ මට බලන්න වෙලාවක් උනේ නෑ මේ කරපු පිනයි ඔක්කොම මතක් වෙලා යාට ඉස්සරහට බෞද්ධ ළමෙක් නෙමෙයි. ඔය ඥානතිලකය කතාවේ තියෙන මේ වගේ ඒ සමහරුන භාවනා නොකරත් එනවා අය අර සංසාරගත පුරුදු නිසා. ඔය භාවනා කරලා බලනකොට නම් විපස්සනා වශයෙන් හෝ සමත වශයෙන් අනිවාර්යයෙන්ම මේක මෙහෙමනම් ඊයේත් මෙහෙමයි මේක මෙහෙමනම් හෙටත් මෙහෙමයි කියන සම්මසන ඥානෙ අනිවාර්යයෙන්ම පහල කර පහු කරගෙන යන්න ඕනේ විපස්සනායි. ඒක මග අරවල යන්න බෑ. යතා ඒවන් තතා ඉදන් තතා ඒවන් යතා ඉදා. වර්තමානයේ මම දැන් මෙතන දන්නවනේ ඕක තමයි ඊයේත් උනේ. ඕක තමයි හෙටත් වෙන්නේ කියන එක ඒවට කියන්නේ අන්වේ ඥාන, ණය විපස්සනා, තර්ක ඥාන ඒකෙන් තේරුම් ගන්න පටන් ගන්නවා. එදාට තේරෙයි කොච්චර පිනක් කරලාද මේ ආත්මය ලැබලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ওই අනාත්ම වශයෙන් ලෝකෙ මෙනෙහි කරනකොට අවිද්‍යාව ව්‍යාපාද තුනී වෙනවද දොම් අනිත්‍ය දොම් ලෝකෙ මෙනෙහි කරන්න බෑ අනාත්මේ වැටෙන්න. මෙනෙහි කරුවට අනාත්ම වෙන්නේ මෙනෙහි කරන හිත ආත්මීයනේ. මෙනෙහි කරන මෙහෙයුම මෙනෙහි කරන්න ඕන කියන චේතනාවනේ. චේතනාව වෙන්නේ ආත්මීය පැත්තේ. අවරාගයන්මයි පේනවුවා. මෙනෙහි කරනවා කියන්නේම සංස්කාරයක්. මේ සංස්කාරය එන්න බෑ අනාත්ම වශයෙන්. සතිපට්ඨානය කියන විදිහට අර විරිය ප්‍රඥාව ඒක දියුණු කරගෙන අනාත්ම වශයෙන් දියුණු කෙරුවා නම් මෙනෙහි කරන දෙයක් ඉතුරු වෙන්නේ අනාත්ම ලක්ෂණය මතුවේයි. ඒ අනුව බලන්න පුළුවන්. නමුත් මෙනෙහි කරනවා කියලා කියන්නේ මෙනෙහි කරන චේතනාවම සංස්කාරයක්. අවිද්‍යා දෝමනස තුනී වෙනවා කියලා තියෙනවා. තුනී වෙනවා ප්‍රධාන වශයෙන් සතිය තියාගන්න ඉස්සරහයි. සති සම්පජඤ්ඤයෙන් ওই ටික වෙයි. එහෙම නැත්නම් මෙනෙහි කළා ආත්ම වශයෙන් යන්න ඕ අනාත්ම වශයෙන් යන්න බෑ. සතියේ අරගෙන යනකොට සතිය විසින් මෙහාගෙන යයි. එහෙම නැත්නම් අනිච්චං අනිච්චං කියලා කිව්වට දුක්ඛං දුක්ඛං දුක්ඛං කියලා කිව්වට අනත්තං අනත්තං කියලා කිව්වට ඒ මෙනෙහි කරන මෙනෙහි කරන්න එන චේතනාවේ ඉන්නේ දැනට තියෙන කෙලස් තුලින්නේ. දැන් වර්තමාන තියෙන කෙලස් වලනේ සංස්කාරනේ. ඒ නිසා ඒ ඒ කෙලස් වලින් අස විසංකාරගත වෙච්ච එක කරමුණු කරන්න අමාරුයි. සතියෙන් දිගට දිගට යනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ සුද්ධ විවි සුද්ධ විවි සුද්ධ විවි යන ගමනක් තියෙනවා. මෙනෙහි කරලා ගන්න බෑ. මෙනෙහි කරලා ගන්න එකක් අමාරුයි මේ ඔය මේ ප්‍රകൃති නියම අවිද්‍යාවද ප්‍රകൃති විද්‍යාවද ප්‍රകൃති අනාත්මෙද ආත්මෙද කියලා කියන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඇති හැටිය දැකීම පමණයි. සතියෙන් කරන්නේ ඇති හැටිය දැකීම පමණයි. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් පෙනුනොත් බලනවා නැත්නම් ඒ දිගේ එලවන්න යන්නේ. සතිපට්ඨානේ කිසිම තැනක තියෙනවද බලන්න අනිච්චං අනිච්චං අනිච්චං කියලා භාවනා කරන්න කියලා. දුක්ඛං දුක්ඛං කියලා භාවනා කරන්න අනත්තං අනත්තං කියලා නැහැ. එල ආතාපි සම්පජානෝ ඒ ඒ විදිහ ඒ කියල ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස. අනිච්චං දුක්ඛං අනත්තං නැහැ. මම ඔය මේ පිටකොටේ අපි ඔය බණ කියනකොට බණ 26ක් කිව්වා. ඔය අර පිටකොට්ටේ මාලා හැමදාම කියන්නේ මම එකයි ඉගෙන ගත්තේ බය 26ම ඇහුවා කවදාකවත් සාංශ අනිච්ච දුක්ඛ නැත්තම් මෙනේ කරන්න කිව්වේ නෑ නමුත් වැටෙන්න පටන් ගත්තයි කිව්වා කරගෙන යනවා ඒක තමයි මේකේ තියෙන මැජික් එක කරගෙන කරගෙන යනකොට මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද ගෙන්නේ අදිදයි යන්නේ කියලා කරකවන කරවන ගියාම තැනට යනවා හැබැයි යන්නේ එතෙන් යනවා කියලා නෙවෙයි බුදුහාමුදුරුවෝ ගහලා තියෙන ගැටේ අනික් කට්ටිය ගැට වගේ නෙවෙයි බුදුන් කියන්නේ නිකන් සතිය වඩන්නකෝ සිකන් නිකන් ඔය ඉන්නවට ආස්වාද ප්‍රසවාසය බලන්න. කරකවන කරකවන කරකවන ගියාම ඔක්කොම වෙනවා. ලහ ගහනකොට මටයි කියලා මේ අනිච්ච දුක්ඛ අනත්තම් මෙනෙහි කරන්න ගියාට කෙලෙස් සහිත හිතකින් නම් කරන්නේ ඒක සංස්කාරයක් වෙනා මිසක තැනකට ගෙනියන්නේ නැහැ. ඒ නිසා අපි බලන්නේ ඇති හැටි දැකීම පමණයි. සතියෙන් ඇති හැටි දැකීම පමණයි. මට තියෙන ප්‍රශ්නයක් මේ සභාවෙන් අහන්න මේ සභාවේ ඉන්න ඔක්කොමලා භාවනා ක්‍රම දන්න භාවනාව පටන් අරගත්ත කට්ටිය නැත්නම් අලුතෙන්ම භාවනා පටන් ගන්න කට්ටිය ඉන්නවද මේ? භාවනා පටන් ගන්න මුල් උපදේශ බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවද කියලා සභාවේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඉතින් මේගොල්ලෝ මොකද කතා කරන්නේ නැත්තේ? මේ සංස්කාර ගැන කතා කරා, නැංචන් ගැන කතා කරා, දුක්ඛන් ගැන කතා කරා. මේගොල්ලෝ කරබන බලනිනවා අහන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඒකයි අපි මතු කරලා ගන්න ඕනේ. හැබැයි මම මෙහෙමයි ණය ගවන්න යන්නේ. තව විනාඩි 5යි තියෙනවා මම එක්කනට කොලේ කොලේ දෙනවා. ඒකේ ලියලා තියෙනවා මං විවේකයක් හම්බෙච්චාම භාවනා කරන්න මෙහෙමයි කියලා. ගෙදර ගිය කට්ටියට කොලේ අරගෙන මම දන්නේ ඔයගොල්ලෝ කොලේ අරගෙන ඉල කඩදාසියේ කඩලා කඩලා උතයිද මාළු උතයිද වට්ටක් උතන්න කොලේ ගනිදි කියට මම දන්නේ හැබැයි කොලේ බලලා මට අවිලා කියනවනේ මේ දේ මට තේරෙනව නෑ මම කෙරුවා කියලා එහෙමනම් අපිට දිගට දිගට කරගෙන යන්න පුළුවන්. හොඳ දේ නම් ඇත්තට මං කියලා දෙන්න තිබුණා. නමුත් මං බැලුවා නිකන් කොලේක ලියලා දීලා ණය බේරලා වැඩ කරගෙන යනකොට කමඨාන් සුද්ධ කරන සුද්ධ කරනකොට මං අල්ලා ගන්නවා කොලේ කියවලාද තියෙන්නේ බලලා තියෙන්නේ කියලා. එනිසා මේ මේ යන නතර නම් මේකට යනවනේ දැන්නේ. ඒකට කොලේ දීලා ගිහිලා පස්සේ ඉතින් මේ පළවෙනි බෙහෙත් කසාය බීලා ගුණාගුණ කියන්න එන්න වෙනවා. දෙවෙනි බෙහෙත් කසාය ලියන්න. ඒත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ දැන් දෙකමාර කිට්ටු කරන ඉන්නේ අපි පැය එකමාර කාලේ aran තිබුණා. ඒ නිසා අත උස්සපු කට්ටියට මම කොලයක් දෙනවා. ඒකේ තියෙන ඇත්තට මේ වගේ පැයක කරපු දේශනයක් ලියලා තියෙනවා. මම හිතනවා ඒක සමහරලාට කියවනකොට ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් කොලේ අත ගගා හිටියක්වත් දිය කළ බිවටක්වත් නිවන් දකින්නේ නැහැ. කියලා කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම සක්මන් කරන්න එච්චරයි මට කියන්නේ. ඔයගොල්ලෝ මේ පරියන්කේ ඉඳගෙන නිවන් දකින්න හදන්නේ. නමුත් භාවනාවට ඕන ගැම්ම ලැබෙන්නේ පරිසක්මනේ. ඒ නිසා මෙහි ඉන්න කට්ටිය වැලිගෙනක් දාලා තිනවා හොඳට බලු මලු හදා ගන්න. පායන වෙලාව පුළුවන් තරම් පැය පැය සක්මන් කරන්න. අනික ඇතොත් ගෙවල් දොරවල් ගිහිල්ලා පරියන්කේට ඇනිසලා හොඳට සක්මන් කරන සක්මන් කරලා වාඩි වෙන්න වෙච්ච ගමන් වෙනස තේරෙයි. ඉතින් එහෙමන නිසා දැන් අපේ ප්‍රශ්න ඉවරයි කියලා සතිವಾರේ සමාප්ත කරන්නේ. ඕනේ නැත්තම් මේ දවම දකුණ කියලා ඒ විදිහට කොයි විදිහටද අපි සක්මන් කරන්න ඕනේ පරියංක භාවනා කරත් සක්මන කරත් පටන් ගන්න ඕනේ ඉතාමත්ම සරල ලේසි තැනකින් ඉතින් සක්මන් භාවනා කරනකොට අපි ඉස්සල්ලාම කරන්නේ මොනවා මේ සක්මන් මළුව කියන එක දන්නවනේ. සක්මන් මළුවක් සාමාන්‍ය හදාන්න පුළුවන් ගේ ඇතුලේ පිටයි දෙකම. මේ මේව එළියේ තියෙන අපි ওই මැද මිදුළු වගේ තියෙනවාට කියන්නේ අපි එළිය සක්මන් කියලා. ඒක හරිනම් සක්මන් මළු උඩ තියෙනවා අපි හදලා අඩි හතරක් මාරක් පළල වටේට දියාගලක් තියලා උපචාරයක් තියලා හදපු සක්මන්. ඉතින් ගෙවල් වල ඉව නැහැනේ. ඒක ඇත්තටම අතිසුකෝපභෝගී වස්තුවක් තමයි සක්මනක් ගෙදරට තියෙනවා. ගෙවල් වල තියෙන පන්සල් වලවත් නැහැ. ඒ නිසා අපි කරන්නේ මේ වගේ ඉඩමක් හොයා ගන්නවා, තැනි ඉඩමක්. ඒ තනි ඉඩම හිටගෙන ඉස්සරහා ඉඩම මේ ටික තමයි මම සක්මන් කරන්න කියලා ඉතින් ඒකට මුහුණ දාලා හිටගෙන හිටගෙන ඉන්න ඉරියව්වට හිත අර ගන්නවා මම දැන් මෙතන හිටගෙන ඉන්නවා ඒ කියන්නේ මම හිතනවා නෙවෙයි සත් දහනවා නෙවෙයි රූප බලනවා නෙවෙයි මම දැන් මෙතන හිටගෙන ඒක ආවට පස්සේ මේ ඉඩමේ නිකන් සක්මන් ඇවිදින්න ඕනේ කිසිම සක්මනක් නැතුව කිසිම මෙනෙහි කිරීමක් නැතුව සාමාන්‍ය වේගෙන් ටිකක් ඇවිදින්න ඕනේ ඇඟ රත් වෙන්න. warming up. නිකන් කර්මණ්‍ය කරගන්න. කර්මණේක විනාඩි 5ක් විතර ඇවිදින්නේ. මොනම භවනාවක්වත් නැහැ. සාමාන්‍ය වේගය. එහාටයි මෙහාටයි යන. ගිහිල්ලා බලනවා දැන් මම මේ මෙහෙ මං මාත් එක්කද හිත තියෙන්නේ නැත්නම් මං හිත අනිත අතීතේ කල්පනා කරනද අනාගතේ කල්පනා කරනද පිට තැනකද කියලා බල නැහැ. මාත් එක්ක හිත තියෙනවා දන්නවනම් ආයෙසරයක් හිතගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා හිත අරගෙන උඩුකය නිස්සද්ද කිරීම සඳහා නැත්නම් හිඩු කයට හිත යන්නේ නැතිවීම සඳහා අත් දෙක අපි ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි බැඳගන්නවා. නැත්නම් අතෙහෙල්ලෙන එකට හිත යනවනේ. ඒකල යටි කයට හිත යොදලා වම මෙහෙවනකොට නැත්නම් දකුණ මෙහෙවනකොට දකුණ පොළවේ තියලා දකුණ පොළවේ තියෙනකොට කොනවද මං අද්දක් ඉන්නේ කියලා බලන්න. ඒක ඉර නතර වුණාට පස්සේ පටලුණාට පස්සේ වම තියෙනවා. වම අද්දකින් හැටි බලන්න. ඔච්චරයි සක්මන්. ඕක හදාගෙන හුඟා පටලුණාට පස්සේ පස්සේ යන්න පුළුවන් ඔසෝනවා තබනවා ඔසෝන යවනවා තබනවා කියලා හරියට මේක ඉස්සල්ලාම කාර් එකට නැගලා එන්ජින් එක ස්ටාර්ට් කරගෙන එන්ජින් එක ස්ලෝ රන් එකේ දුවලා පොඩ්ඩක් ගෑස් දීලා ෆස්ට් එකට ගියර් එකට දාලා පිකප් එක දෙන්නේ. එච්චර තමයි. ඒක හරියට දන්නවනම් ලයිසන් දෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් එකට තර්ඩ් එකට දාන එක ওই ක්‍රමෙම තමයි. පළවෙනියේදී එන්ජින් එක නොක් කරගන්න නැතුව පිකප් කරගන්න පුළුවන් නම් ඩ්‍රයිවිං කරන බය වෙන්න. ඒ නිසා ආනම් සක්මන් භාවනාදී මේ ඉස්සල්ලාම වම දකුණ වශයෙන් මෙනෙහි කිරීම තමයි වැදගත්ම දේ. උගෝ දෙනෙක් මේක ඔසවනවා යවනවා තබනවා ආදී වශයෙන් තර්ඩ් ගියර් එකේ පිකප් කරන්න හදනවා. තර්ඩ් එකේ පිකප් කරනවා. කරත හැකි එන්ජින් එකට හොඳ නැහැ. කිසිම එන්ජිනේරුවෙක් කියන්නේ නැහැ ඒක. එතකොට ඒ ආනාපාන ඒ විදර්ශනාව ආනාපාන සතිය නම් අසඤ්ඤතලයේ පැවති තියෙන තැනක් තියෙනවා අසඤ්ඤතලයේ කියන්නේ දැන් කියලා රූප අරුක බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා යන්නේ තමයි ආනාපාන ධ්‍යාන වලට ගිහිල්ලා යන්නේ. එතනින් නවත් එහෙම. එහෙම නැත්නම් එතකොට දැන් ওই ආනාපාන සතිය විදර්ශනාව නම් විදර්ශන විදර්ශනාව තමයි අවබෝධ කරගත්තේ නිර්වාණය කියන කොටසට යන්න ගැඹුරු කරගෙන විදර්ශනාව නම් එතකොට දැන් මෙච්චර කාලයක් අපි සංසාරේ යන්න ඇති ওই අරුපතර වල ওই තැන් වලට ගිහිල්ලා ආපහු වැටිලා ආයෙත් යනකොට දැන් ආනාපාන සතිය යනකොට නැවතත් අසඤ්ඤතල වලට යන්න පුළුවන් අරූප ඒ ධානතල වල. ඒකට බුදුහාමර අවබෝධ කරගත්ත තැනකදී ඔබ වහන්සේලා දැන් ගිහිල්ලා ඉන්න තැන වල ස්වාමිනාස්ලායි යන ඒ යන තැන දර්ශනාව. කියන තැනදී දැන් ආපහු ආනාපාන සතිය මට වුණා කරලා දිනවා අපි හැමෝටම මෙතනින් ඈතර වීමේදී නැවතත් ආනාපාන සතියත් එක්ක කොහොමද නිදර්ශනාව කියන පැත්තෙන් ඈතර වෙන්න කියන සංසාරේ මේ ගමන නවත්තන්න මොකක්ද කළ යුත්තේ? කියන වචන වල කිසිම අර්ථයක් නැහැ ආනාපාන සතිය කියන්නේ විපස්සනා කියලා කවුද කිව්වේ? ඒ මහත්යගේ මතයක්ද එහෙම නැත්නම් කියූප එකක්ද මොකක්ද? මට ආනාපාන විදර්ශනාවක් නෙවෙයි කියලා තමයි තේරෙන්නේ. නෑ පටන් ගත්තේ කියන්නේ ආනාපාන සති කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ ආනාපාන සති කියලානේ. දැන් අපයාමනේ මට සසරින් ගැටීම සඳහා නෑ නෑ නෑ ඔබ ඒ ප්‍රශ්නේ තියෙන ඉස්සෙල්ලා මාත් අහන ප්‍රශ්නට උත්තර දෙන්න eBay. පටන් අරගත්තේ ආනාපාන සති කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ ආනාපාන සතිය. ඒ කවුද කියලා දුන්නේ? මෙහෙම සෝ සතෝ අසසති අසතිස්ථාන නෑ නෑ නෑ ආනාපාන සති කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ ආනාපාන සතිය කියන එක මහත්යගේ මතයේද කියූප එකක්ද කොහෙන්ද ගත්තේ ඒක මේ දෙක තියෙනවා කියන්නේ ආනාපාන සතිය මුලින්ම සබ්බකාය පටිසංවේදී අසසිස්සා මීති පඥාන ඔය මොන්න කොක පටලුවත් මං කියන්නේ එකයි මයික් එක ගත්තට පස්සේ මහත්ය කියුවේ මොකක්ද ආනාපාන කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ ආනාපාන සතිය ඒක මහත්යගේ මතයක්ද පොතක තියෙන එකක්ද කොහෙන්ද මොකක්ද ඔය කතා කරන්නේ මට ඒක වැටුනේ මෙහෙම ඇහුවා. මහත්තයට වැටහිල්ල වැරදි. ඒ නිසා පදනම වැරදි. කොහේ මම අඳගාන ගියත් මං එන්නේ නැහැ මහත්තයත් එක්ක. මන්ට ප්‍රශ්නයක් නගන්නේ නේ ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ප්‍රශ්න නගන්නේ මට ආනාපාන සතිය පිටම කරන්න ඕනේ දැන් ආනාපාන. මට ඒක නෙමෙයි මහත්තයට කරන්න ඕන දේ නිවන් දකින්න ඕන නම් මං කියන දේ කරන්න. අන්න ඒකයි. එච්චරයි. අහන්න එපා. ඉවර වෙනකන් 10 වෙනි දවස් වෙනකන් ප්‍රශ්න අහන්න එපා. මම දන්නවා මහත්තයා කියන්නේ කවුද කියලා. අහන්න අහන්න සභාව අවුල් කරනවා මහත්ය අවුල් වෙනවා. මට අවුල් වෙන්නේ නැහැ හැබැයි. මම මහත්ය දැකලා තියෙන තුන් හතර සැරයක්. කොහෙන්දෝ වචන ටිකක් අල්ලගෙන තියෙනවා. කැපිච්ච 20ක් අල්ලගත්ත රිලෙවෙක් වගේ කපා ගන්න. මං කියන විදිහට ආනාපාන සතිය කරන්න. එතකොට යනවන යයි නැත්තම් අපායට යයි යන තැනකට යයි. ඒක ලේසි. ওই මූල ධර්මත් එක්ක යන්න බෑ. අවුලක් තියෙන හිත මේ මේ මේ ප්‍රශ්න වලින් පටලගෙන වචන වල පටලගෙන. අපි මේ වචන නැති කරන්නයි මම කිය ප්‍රශ්න අහන්න එපයි කියලා එහෙම නෙමෙයි මම කියන්නේ ප්‍රශ්න අහන්න ඕනේ. ඒත් මහත්කේ චර්ච මන් දාන්න. මං කියලා දෙන්න සතිපට්ඨානේ හරියට මේ කොලේ කියවන්න කියවලා කරලා ඇවිල්ලා මට කියන්න මං එතකොට කියන්නේ කේල් ගහ කන්නද හරකා යන්නේ පොල් ගහ කන්නද කියලා. ඔය තියෙන ඔක්කොම බිම තිබ්බේ නැත්නම් මං හිතන්නේ මට පුළුවන් වෙයි කියලා උදව් කරන්න මහත්තයට මේ දවස් 10. ඒ නිසා ඔය ඔක්කොම පැත්තක දාන්න. පැත්තක දාලා බොහොම සරල ක්‍රමයක් මම කියන්නේ වාඩි වෙලා හුස්ම වැටෙන දිහා බලන්න. එච්චරයි. ඔය ආසඤ්ඤතලයක් ඕනේ නැහැ, සමතෙත් ඕනේ නැහැ, විපස්සනාවක් ඕනේ නැහැ. වයින් කළ තිබ්බඩවසේ බොනිකයි. හරිම සරලයි මේක. එච්චර මහා ඔය එච්චර ගැඹුරු දේවල් ඕනේ නැහැ. එහෙම තිබුණනම් ඔය හත් අවුරුදු පොඩි දරුවන්ට භාවනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ උපදේශපන්ති කියවලා උපදේශපන්ති කරලා පරියන්කය සක්වන මට කිව්වොත් මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මට වැටහෙන්නේ කියලා එහෙමනම් මට පුළුවන් මේකේ දිගට දිගට යන්න වෙන මත දාගෙන වැඩ කරන්න පටන් අරගත්තොත් තමයි මේක ඉස්සර කරලා තියෙනවා එහෙමනම් ඉඳ ඉඳගත්තට පස්සේ වේදනාවක් වෙනවා නම් ආනපානෙ කරන්න එපා අපි මම හිතන ප්‍රශ්නයක් මතුවලා තිබුණා මේකෙත් ඉඳ ගන්නකොටම කකුල් අමාරු වෙනවා ටිකක් යනකොට නම් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ටික වෙලාවක් යනකම් ආනාපානෙ වැටහිලානේ වේදනාව ඉන්නේ. එතකොට මේ වේදනාව එන්නේ ඉස්සෙල්ලා වැටෙන ආනාපානෙ විස්තර ටික මට කිව්වොත් මට පුළුවන් පාර කියලා. වේදනාව එන්නේ ඉස්සෙල්ලා ආනාපානෙ වැටෙනවනේ. ආනේකේ විස්තරය කියනවනේ. ඒ කියන්නේ කොච්චර වෙලා ගිහිල්ලා මට ඕන කරන්නේ එතෙන්ද එන්නේ ඉස්සලා ආනාපානෙ වැටෙන්නේ හුස්ම ආස්වාසය මේකයි ප්‍රස්වාසය මේකයි කියලා සංසුද්ධියක් තියෙනවා. ආස්වාසය ප්‍රස්වාසය මොකක්ද වෙනස? ඔව් එතකොට ඒ අපි ඕන කෙනෙකුට කියන්නේ නමුත් අත් දකින්නකොට මේ ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි. මේ ප්‍රස්වාසයමයි ආස්වාසය නෙවෙයි කියලා මොනවද දෙකේ ಗುಣ වෙනස්කම්? අත් දකින්න හැටි මං කියන්නේ විඳින හැටි දැනෙන හැටි ඔය ඉහළට යනවා පහළට යනවා කියන එක අපි බලනවා නෙවෙයි හිතට දැනෙන්නේ කොහොමද? ඇඟට නාසයට දැනෙන්නේ මොකෙද්ද දැනෙන්නේ? ඔව් වැදීම කියන එක අරගමු. ඒ වැදීම Tamanට වැටෙන්නේ ඝන ද්‍රව්‍ය දෙකක් වැටෙනවා වගේද උණුසුමක් සිසිලසක් වදිනවා වගේද නිශ්චල දෙයක් කම්පන දෙයක වදිනවා වගේද මොන ඈ ඒ විදිහට ආස්වාද ප්‍රසවාසය වෙන් කරලා දැකීමේ හුලන් රැලි කීයක් එක දිගට බලන්න පුළුවන්ද? ඒක නිසා බලන්න ඕනේ හිත පිට යන්නේ සද්දටමද වේදනාවටද හිතවිල්ලටද. ඔය කියන විදිහට වේදනාවනේ තියෙන්නේ. ඒ වේදනාවේ එnde ඉස්සලා හුස්ම රැලි කීයක් මේ ආස්වාස මේ ප්‍රස්වාසි කියලා සාංශුද්ධිය ඇතුව කොච්චර වෙලා යන්න පුළුවන්ද කියලා. හිතන්නේ කොච්චරක් විතර යන්න පුළුවන් කියලා හිතලා. හුස්ම රැලි කීයක්ද, තප්පර කීයක්ද, විනාඩි කීයක්ද කියලා. දැන් අතර පහ තියෙන හොඳටම ඇති. එයින් එහාට බලාපොරොත්තු වෙන්න එපා. විනාඩි 4කින් වේදනාව වෙනව නෙමෙයි ඔය කතා කරන්නේ. ආයසරයක් කැඩිලා ආය එනවා. ආයසරය කනපණි අරන් තිනවා අර පොඩි බබෙක් තොටිල්ලෙන් පැනනට පස්සේ ආයගෙනලා තොටිල් තිබ්බා. කොහොම කර කර කර කර තියෙන තියෙන වෙලාවේ සම්පූර්ණ ආධුනික හිතක් ඇති කරගන්න වේදනාවට තරහ වෙන්නත් එපා සද්ද වේ හිතවිලි වලට තියෙන තියෙන වෙලාවේදී බලන්න ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොල්ල දැනගන්න. අනිත් එක සාමාන්‍ය විනාඩි 10කට 15කට පස්සේ වේදනාවනික ස්වභාවිකයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සක්මන් කරන්ඩ සක්මනේ කවදාකවත් වේදනාවක් ඉන්නේ ඒක තමයි ප්‍රශ්නේ. ඒක නිසා මේ මං දෙන කොලේ ඉස්සල පරියන්ක ගැන කතා කරලා සක්මන ගැන හොඳ විස්තරයක් තියෙනවා. හොඳට සක්මන් කරන බලන්න සක්මනේදී වම වශයෙන් දකුණු වශයෙන් බලනකොට වේදනාව ප්‍රශ්නයක් වෙන එකට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නේ නෑ දැන්. ඊට පස්සේ පැයක් සක්මන් කරුවා කියලාන්නකෝ. මම දන්නවා ගෙවල් වල ඔය තරම්ම පැය ගණන් හම්බ වෙන්නේ නැහැ. උත්තරේ වශයෙන් පැයක් සක්මන් කරොත් අනිත් දවසේ විනාඩි 35ක් සැකයක් නැතුව වාඩි වෙනවා. එතකොටම සතුටක් එනවා මට වෙනදා විනාඩි 15 වෙන වේදනාව දැන් විනාඩි 35ක් පමණයි. ඒ මොකද අර කලින් කරපු සක්මන් නිසා. අන්‍යම කළා අපි වේදනාව පොඩ්ඩක් තඩමාරු කරන පුළුවන් තරම් ආනාපානෙත් එක්ක යාළු වෙන්න බලන්න. යාළු වෙන්නේ පරියන්කෙම නෙමෙයි. කලින් හොඳට වම දකුණු වශයෙන් සක්මන් කරලා ඉඳ ගන්න එක සැප බවට පත් කරගන්න. ඉඳගෙන ඉන්න එක සැපයි. ඒ අතර මේ ආනාපානට දුන්නොත් දුන්නොත් විනාඩි 15න් එන්නේ නැහැ. විනාඩි 20ක් 30ක් 35ක් යනවා. අන්නේම කරලා නිකන් මේ ප්‍රයෝගයෙන් මේක දාගන්න. ඇත්තටම ගෙදර ඉඳලා නිජපතා කරනවද කලාතුරකින් කරේ? කොච්චර වෙලාවක් වගේ කරනවද? මාගේ දෙන උපදේශ මෙච්චරයි සක්මන විනාඩි 35 පනලා කරලා වාඩි වෙන්න පැහැදිලි වෙනසක් මම සාතික වෙනවා වර්ද මට මතකයි ওই අඹුලාවේ ගිය පාර ගිය වෙලාවේදී වහිනෝ. මේ අඩි 8 8 කොටුවක් තිබුණා මම දැක්ක හතර දිනක් කැරගෙන ඕක වටේ. වෙන කරන්න දෙයක් නැති නිසා එහෙමත් කරනවා. හරිද? ඒ තාම දුප්පත් මිනිස්සු. දෙය බොහෝසත් කට්ටිය හදා ගන්නවා සක්මන කඩි 60ක් විතර වගේ අන්තිම සුඛෝපභෝගී සක්මන තමයි අඩි 60ක් විතර සක්මන. එහෙම නැත්නම් වාහනයක මේ පාරක පේවමන්ට් එකක්, ගෙදරක තියෙන කොරිඩෝ එකක් වගේ එකක් මං මං කියන ප්‍රශ්නේ උතන් නෙමෙයි තියෙන්නේ. හැංගිලා ගෙදරදී පරියංක ගහතැකි සක්මන් කරපු ගමන් අහුවෙනවා මේ මනුස්සයාගේ ඔළුව නරක් කරයි කියලා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සක්මන් කරන්න බෑ හංගලා. කට්ටිය හිතන්නේ සක්මන් කරනකොට බිස්නස් වැටිලා නැත්නම් තිබුණ ওই ප්‍රේම සම්බන්ධයක් වැටිලා එහෙම නැත්නම් මොකක් හරි පිළිකාවක් ඇවිල්ලා මොකක් හරි එකක් කියලා තමයි හිතන්නේ. ඈ ඒක මට හොඳට තේරෙනවා මොකද මට මතකයි මම භාවනා කරන කාලේ මම අවුරුදු 8ක් හංගලා කරා ඔක. මුන්න තරම් දහංගට දැම්මද කියලා ඔකට මම. සක්කල සිරින් පිරි මෙච්චර ශ්‍රී ලංකාවේ බුද්ධ ආගම රටේ භාවනා කරනවා දකින්නකොට පිස්සා පිස්සා පිස්සා කියලා තමයි කියන්නේ. ඉතින් හැංගිලාම කරන්ඩ මේ මිනිස්සු කාලා බුදින වෙලාවක් තියෙනවා. කාම ලෝකේ කාලා බුදින වෙලාවක් තියෙනවා. බුදිය ගත්ත පස්සේ නැගිටලා සාරිපුත්‍ර සාංශ කියලා තියෙන්නේ දිවා රත්ති සංඥාව ගන්න රත්ති දිවා සංඥාව ගන්න. දවල් වර්ගිය පැත්තෙලා බුදිය ගන්න. මේ මිනිස්සු කාම භෝගේ දඟලට වෙලා බුදිය ගන්න. ඒ කට්ටිය බුදිය ගත්තට පස්සේ නැගිටලා ධක්ම කරනවා. බස් එක්කවා. ඔය කියන සමහරු කවුරුවක් භාවනා කරන අය නෙවෙයි. අපිට ඕනලා තියෙන්නේ මේ භාවනා කරන්නත් ඕනේ කට්ටියට අහුවෙන්නේ නැති වෙන්නත් ඕනේ. එතකොට හොඳම වෙලාව නම් ඇත්තට වෙන වෙලාවක් වෙන්න පුළුවන්. නමුත් ඔය මේ මේ දොම්පේ හිටපු දොස්තර මහත්තයා අපේ අපේම දොස්තර මහත්තයා පතිරණ මහත්තයා. එයා යුනිවර්සිටි එකේ බැච් ඔප් කරා. ડોක්ටර්. ඒ දවස්වල කෙරුවේ විනාඩි 15ක් විතර භාවනා කරලා පොත බැලුවට පස්සේ පොත මෙහෙම ෆොටෝ ස්ටැට් ගත්තා වගේ මතකේ තියෙනවා. දොස්තර කෙනෙක් උන දවසේ ඉඳලා පටන් ගත්ත විෂය එකක්ම අද වෙනකම්ම තියෙනවා. අපි දන්නේ දොස්තරලා ලෙඩු නැති කට්ටිය කියලානේ. දොස්තරලා විතර ලෙඩු මේ ලෝකේ නෑ. එතසම මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ දාන දෙන්න එනවා ඔබ වහන්සේත් භාවනා උගන්වනවා මම මෙච්චර කාලයක් කරනවා දැන් හැමදාම ඉසිකක් උනේ කවමදාකවත් භාවනා කරන්න බැරිලු ඉඳගත්ත ගමන් ඉසවක් කියලා ඊට පස්සේ මම ඉතින් ඉතින් ආවෙත් අවුරුදු 3ක් කල්පනා කරගෙන ඉඳලා වෙලා වැළතුව. ආට පස්සේ මම කව මහත්යෝ භාවනා කරනවා කියන්නේ පස්ස සතිය පිටුනයි කියන්නේ. පර්යංගකට යන්න එපා සක්මන් කරන්න. අහුවෙන්න කරන්න එපා. එච්චර. ඊට පස්සේ මේ තුනම කරන්න බෑ කිව්වා. භාවනා කරනවා කියලාම හිතන්නේ සමාධියක්. ඉඳ ගන්න එකම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කරනකොටම භාවනා කරන කියන ලෝකෙට ප්‍රකාශ කරනවා. කරපු ගමන් කොක්ක තමයි. ඉතින් කිව්වා ස්වාමීන් වහන්සේ කියන්නේ මම උත්සාහ කරන්නම් කියලා පහුවෙන්දම දුවනවා. ඇවිල්ලා කිව්වා ගිය පාර මං ආවේ ඔබ වහන්සේට අවුරුදු 3ක් සැලසුම් කළා. ඊයේ රෑ මට නයිට් shift එක තියෙන්නේ කිව්වා. මං වෙනදා නයිට් shift එක තියෙනකොට වෙන කෙනෙකුට දීලා මම යනවා කිව්වා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න. මං ගියේ නයිට් shift එක අරගෙන කොරිඩෝ එකේ සක්මන් කරයි කිව්වා. දැන් ලොක්කම ලෙඩුත් බුදි නර්ස්ලත් බුදි. කොරිඩෝ එකේ සක්මන් කරලා කරලා කරලා මම පැය ගාණක් සක්මන් කරලි වුණාට පස්සේ හිතුණා කිව්වා වාඩි වෙන්න කියලා. දැන් දොස්තර තියලා සරුවේ වාඩි වුණාට පස්සේ දැන් ඉඳගෙන ඉන්න එක ජොලි ඉන්නේ දැන්. ඔය ඉඳගෙන ඉන්නකොට යුනිවර්සිටි එකේ හතරවෙනි අවුරුද්දේ ඉන්නකොට වගේ හිත එහෙම තැම්පත් වුණා කිව්වා. ඊට පස්සේ ආනාපාන දැම්මට පස්සේ කාගෙන ගියයි කිව්වා. ගිහිල්ලා වෙලා ඒ භාවනාක යුනිවර්සිටි එකේ ෆයිනල් එකේ ඉන්නකොට වගේ මගේ හිත සමාධිගත වුණා කිව්වා. මට ඒ වෙලාවේ ඉඳලා මේ වෙනකන් ඔබ වහන්සේට ඇවිල්ලා වැදලා යන්න ඕනකම ඇති වුණා කිව්වා. මේ අවුරුදු 18කට පස්සේ. මම මෙතෙක් කල් කවදාවත් සක්මන් කරුවේ නැහැ. ගෙදර යනවා යාළුවෙකුට බාර දෙනවා නයිට් shift එක ගිහලා සල්ලි හම්බ කරනවා. දැන් මම සක්මන් කරන නිසා ස්වාමීන් වහන්සේ ආයෙ අර මට්ටමට ආවා මට තේරුණා කිව්වා මං අතින් පිරිහිලා නැහැ මට ආපහු ගොඩ එන්න පුළුවන් කියලා. ඒ තරම්ම වෙනසක් තියෙනවා. ඒ තරම්ම වෙනසක් තියෙනවා සක්මනේ මට ඉතරයි කියන්නේ. ඈ? ඒක තමයි මෙච්චරම පොලිය ගහගා මම බඩු විකුණන්නේ. මට හොඳම විශ්වාසයක් තියෙනවා ඔයගොල්ලන්ට මම ඇත්තට මේ කොට නැගිල්ල මම දකින ප්‍රධාන වෙනස මගේ ඇති ලুকু මම අද්දක උස්සල බරද බාර ගන්නවා මට ඇති වෙන සක්මන් හදලා දෙන්න දුන්නේ නැහැ මේකේ. සක්මන් ටික හදලා දුන්නා මට මෙතන සක්මන් වල තුනක් හදන්න ඕනේ අතන සක්මන් වල තුනක් හදන්න ඕනේ මේක මම උයනක් කරනවා. මම දර ගස් වගේ එක්කපොයි කියලා කැලේ කට්ටිය ඇවිල්ලා ජීවිත මාත්‍ය පොලිසියට කිව්වා. ඊට පස්සේ අපි බය වුණා ඉදිරියට ගියේ නැහැ. නැත්නම් මට ඕන කරලා තියෙන්නේ මේ පරියංක නෙමෙයි මට ඕන කරලා තියෙන්නේ. මට ඕනේ සක්මන් කරවන්න. ඔය නාකි සේරම තිරියන් වෙනවා. ඔය ලෙඩ රෝගත් ඉවර වෙනවා. භාවනා කියන එක විනෝදාංශයක් වෙනවා. ඔය වගේ නිකන් මූණ දික් කරන අට කරන මේ මොනවද කියන්නේ මේ අත්ති කිලමතාන යෝගයක් නෑ මේකේ. මේකේ තියෙන හරි සෙල්ලක්කාර ගමනක් තියෙනවා. මේ වැලි පොළවේ පෑගෙනකොට මේකේ සම්පූර්ණ සම්භාහනයක් සිද්ධ වෙනවා. වැල්ලේ හක්මන් කරනවා විතර මට මතකයි අපි කඳුපොට භාවනා කරද්දී ඒකේ තිබුණේ බොරළුයි සිමෙන්ති. බොමලිය විතරක් තිබුණ වැලි. ආපු නෝන මාත්‍රේ භාවනා කළා කියලා සංස සිමෙන්ති ඇවිදලා ඇවිල්ලා එක දවසක් බොමලිය සක්මන් කරුවට පස්සේ තුන් ගුණයක ප්‍රතිඵල තිබුණා. එනිසා මේ හදලා තියෙන වැලිමලු කිසිම කෙනෙක් කවදා සල්ලි විදම් කරන්නේ වැලිමලුවක් හදාගන්න. වැලිමලුවක් හදලා සක්මන් කළා බලන්න මොකද වෙන්නේ කියලා. අපි ලොකු සාන්තිල අවුරුදු 92ක් 94ක් ජීවත් වෙන්නේ කොහමද? දවසේ පැය 4ක් 5ක් වැඩිම දක්මන් කරා. තාම මම ඒක මගේ මෝඩකවට මම කැඩුවා. ඇවිදින්න බැරි නිසා මෙච්චර විතර පිටියේ මේ ඇඳක් හයි කරලා තියෙනවා රේල් එකක්. ඒකට කියන්නේ මේ අත්තල කියලා. මැද ඉල්ලලා තියෙන රෙදි වලක් වගේ වලක්. වැලේ මේ අතින් එල්ල ගන්නවා අර කල්ලා ගන්නවා එහා පැත්තට යනවා. මේ අත අරගෙන ඒක අල්ල ගන්නවා මේකෙන් එල්ලනවා මේ පැත්තට. දවසට පැය ගාණක් සක්මනේ තමයි ගත කරන්නේ. සිමෙන්ති දානවා ලනුපැදුරක් දානවා. මෙතන තිබුණා අතර මම හෙට දාලා දෙන්නම් ඒ ලනුපැදුර දෙකක් ගෙනත් තිබුණා මම තව එකක් ගින්න ගත්තා ඒ ආඹුනේ නෑ ලනුපැදුර නැත්තම් මෙතන ලනුපැදුර දෙකක් විතර දාන්න ඕන ලනුපැදුර තමයි අපිට සිමෙන්ති පොළොවට තියෙන්නේ වැල්ල විතර නම් මොනම දෙයක් අතර වැල්ලේ තඟල් භාගයයි ගන්න අඟල් හතරක් පහක් කුස මේ මුහුදු වැල්ලේ හරියන්නේ නැහැ. අඟල් කාලේ තිබුණාට හරියන්නේ නැහැ. අඟල් භාගයක විතර වැල්ල දාගත්තට පස්සේ ඒ තප්ප පහේ තියෙනකොට තියෙනකොට නිකන් පපඩම් උඩ ඇවිදිනවා වගේ. චරචරස් චරචරස් චරචරස් ගාලා මුළු ඔක්කොම සම්බාහනය. විනාඩි 35 පනිනකොට තේරෙන්න පටන් ගන්නවා ඒකේ ගුණේ. දැන් නතර වෙන්නේ නැහැ නේද? දැන් ආයෙකත් ඒක ආපු කට්ටිය නේද? මේ ඉඳලා භාවනා කරන්න හිතෙන්නේ නැද්ද? ඔය දාන දීලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මන්න හැමදාම බණ විලච්ඡාම ඉවර කරන්නේ මේ නන්නා දුන්නා පිළිසෙට බත්තම් බගෙන අවිලා කන්න දීලා අනේ සීල සමාධි ප්‍රඥා වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි දායකයෝ කවුරු හරි සම්බලා දෙන බතක් කාලා අනේ අපිටත් භාවනා කරන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. કોઈ කවුරු සම්බලා දුන්නත් හරි රසයි දෙන බත. මේත් ඒකල භාවනා කරන එකයි තියෙන්නේ. හොඳයි අපි මේ කාලයක් වැඩිපුරක් තරම් තියෙනවා. අපි එතකොට මේ 3:00මාරට මෙතෙන්ට රැස් වෙනවා. 4:00ද? මේ 4:00ට රැස් වෙනවා මෙතන 3 අපි 3 වෙනකන් දෙයකට ගිලම්පසකට වාඩි වෙනවා. 3 ඉඳලා 4 වෙනකන් සක්මන් කළා. 4ට මෙතෙන්ට එකතු වෙනවා පරියන්කය සඳහා පළවෙනි පරියන්කයට. එතකොට මේ ආපු කට්ටියගේ මේ එකනයි දෙන්නයි ඉන්නේ මේ නතර වෙලා භාවනා කරන අයගේ උපදේශ නොලබ මම ඒකෝලයක් දුන්නා කියවයි. එහෙනම් මට කරන්න දෙයක් නැහැ. එතකොට මේ දායකයන්ට මම කොළ කීපයක් දෙනවා. ගිහිලා කියෝලා පුළුවන් ක්‍රමයකට ටිකක් අත්හදා බලලා නැවතත් ඇවිල්ලා මට ගුණාගුණ කියන්නේ. එතකොට අපි සුදුසු ක්‍රමයකට මෙහෙවීම කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි 12ත් එකමාරත් අතර අර බෝඩ් අතර බෝඩ් එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් මේ 10 දවස් 10 කණේකට ලියන මත නම දීලා යන්න හරි කස්සලා දෙයි වෙලාව. දැන් එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.